අවසරයි ස්වාමීන් වහන්සේ. අද ප්‍රශ්න තියෙනවා හතක්. හොඳයි. ඒකේ හයක් සිංහල භාෂාවෙන් එක ප්‍රශ්නයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඒක අපි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව අවුරුදු 4ක් පමණ කරගෙන යමි. කය සැහැල් වී පැයකට වැඩි කාලයක් භාවනාව කරගෙන යා හැකිය. භාවනාව පටන්ගෙන විනාඩි 5ක් 10ක් අතර කාලයක් තුල හුස්ම රැල්ල නොදෙනී යයි. මහත් සුවයක් අත්විඳිමි. ඔබ වහන්සේගෙන් පසුගිය වසරේ දෙවතාවක් ලැබූ උපදෙස් මත පළමු විනාඩි 10ක පමණ කාලයක් තුල විපස්සනාවට යොමු වීමි. එහිදී දීර්ඝ කාලයක් දකින්නට ලැබූ අට්ටික සංඥාව සමග ශරීරය තුල දෙතිස් කුණපයන් ප්‍රකට වන්නට විය. මේ පිළිබඳව නැවත ඔබ වහන්සේ දුන් උපදෙස් මත එය සම්මුති වශයෙන් නොව ධාතු වශයෙන් වැඩි වෙමි. එවිට මෙම ධාතු කොටස් සියල්ලම පිදු කොටස් සමහර අවස්ථාවල පාවෙන කුඩු ලෙසත් වතුර දැවටුණු ඊතා කුඩා තිත් සමූහයක් වශයෙන් දකිමි. මේවා දෙස යොමු වන විට වෙනත් සිතුවිලි නැති බව දැනේ. නමුත් ටික වේලාවකදී මෙලෙස බලා සිටීමේ උකටිලී බවක් වේ. පරයන්කෙන් නැගිටීමට සිටේ. මේ භාවනාව මෙතෙක් කොතෙක් කළ යුතු වෙනස් කළ යුතුද? සක්මන් භාවනාව. සක්මන් භාවනාව පැයකට වැඩි කාලයක් වුවත් කරගෙන යා හැකිය. සක්මන් භාවනාවේදීද ඇස්පියා ගැනීමට සිටේ. ඇස්පියාගත් විටම පරයන්කෙහි එන වතුර සමග වූ තිත් සමූහය පෙනී දැනින්නේ දෙපතුලට එන වේදනා පමණි. ඉඳ හිට වෙනත් සිතුවිලි පැමිණියත් ඒවා අතරතුර දමා සක්මනට යොමු විය හැක. ඒවා අතහැර දමා සක්මනට යොමු විය හැක. අඩුපාඩු පෙන්වා දී භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ගුරු උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේ නිදුක් වෙත්වා. හොඳයි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? දෙරොන් සල්ලයි. දැන් භාවනා කරන්න පටන් ගත්තාම ආනාපාන සතියේට ගිහිල්ලාද මේකට යොමු වෙන්නේ නැත්නම් ආනාපාන සතියට යනවා. ආනාපාන සතියට යනවා. ඔව්. ඊට පස්සේ නිකන් කයට අවධානය යොමු කරාම කයේ ඔක්කොම කැඩිලා බිඳලා තිත් ගොඩක් විදිහට එහෙමද පේන්නේ? මුලදී පෙනුනේ මේ කොටස් වශයෙන් නිකන් ගුලි වගේ පිඬු වගේ පෙනුණා. ඊට පස්සේ ඒක නැමතිලා කුඩු පාවෙනවා වගේ දැක්කා. ඊට පස්සේ ඒකත් නැතුව දැන් පේන්නේ මේ කළුවරක ලොකු ඩොට් ඩොට් යනවා මේ නිකන් එක වතුර බින්දුව වගේ පොඩි ඇල්පෙනිති තුඩවල් වගේ. යනවා. හොඳයි. මේකේ يعني <clears throat> එකක් තමයි අපිට පුළුවන් දැන් අහලා තියෙනවනේ ඝන සංඥාව කියලා සාමාන්‍යයෙන්. අපි මේ කය සලකන්නේ එකක් වශයෙන්. ඒකකයක් වශයෙන් මේක මේ කයක්. මේක මගේ කය. කියලා එහෙම අපි සලකමින් තමයි ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේක මේ එහෙම එකක් නෙමෙයි. මේක මේ සතර මහා ධාතුකින් හැදිච්ච එකක්. කියලා ඔන්න අපිව බුදුහාමුදුරුවෝ කියනවා මේකේ තියෙන ඔන්න පටවි ධාතුව බලන්න, ආපෝ ධාතුව බලන්න, තේජෝ ධාතුව බලන්න, වායෝ ධාතුව බලන්න කියලා. ඉතින් අපිට උපදෙස් දෙනවා. ඉතින් මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න අපිට අර තිබිච්ච මම කියලා හිතාගත්ත එක, කය කියලා හිතාගත්ත එක, මගේ කියලා හිතාගත්ත එක, මේක මගේ ඇඟ, ශරීරය කියලා හිතාගත්ත එක කැඩිලා ඒක නැති වෙලා ඊළඟට අපිට එනවා නිකන් මේකේ තියෙන්නේ ඔන්න ධාතු ගොඩක්. නැත්තම් පටවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කියලා ඔන්න ටිකක් වෙනස් වෙනවා. ඕකත් තව තව කරගෙන කරගෙන යනකොට ඔන්න මේක ওই විදිහට ඒ සම්පූර්ණ ඝණය කියන ස්වභාවය ඒකකයක් කියන ස්වභාවය සම්පූර්ණයෙන් කැඩලා බිඳලා ගිහිල්ලා මෙතන ඇත්ත වශයෙන්මත් අපිට හොඳට එකඟ වෙච්ච හිතට සමාධිමත් හිතට මේක පේන්නත් ගන්නවා. පේන්නත් ගන්නවා මේක තියෙන්නේ කුඩු ගොඩක් වගේ. හතර හිඩස් තියෙනවා කුඩු ගොඩක් වගේ තියෙනවා. ඉතින් ඔක හැම හැමෝටම වෙන්නේ නැහැ. ඇතම් කෙනෙකුට ඔක වෙනවා. වරදක් නැහැ. දැන් මෙහෙම වුණාම දැන් මේක දිහා බලාගෙන නිකන් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවද? උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ටිකක් වෙලා ඉන්නකොට නිකන් පැය භාගයක් වගේ ඉන්න පුළුවන් වෙලාවල් තියෙනවා. වෙලාව මට එහෙම කියන්න බෑ. නමුත් සමහර වෙලාවට මට එකපාරටම අතහැරලා දාන්න හිතෙනවා. ඔව් නිකන් නීරසකමක් එනවා. හරි. කියන්නේ හැම පරයන්කම දැන් මේ නීරසකම එනවද? හැම පරයන්කම නීරසකම එනකොට මම ආපහු ටිකක් සමාධියටත් ආයි යන්න බලනවා. ඒ කියන්නේ ආනාපානෙට යන්න හදනවද? ආනාපානෙට යනවා මට එතකොට සැහැල්ලුවක් දැනෙනවානේ. එතකොට ඒක මට අර සැපක් කියලා හිතන හන්ද හැම කරනවා දෙකම ආරු වෙන වෙලාවලුත් තියෙනවා. දැනට මේ දැන් මේ අපි තුමු මේ ඩොට්ස් වගේ තියෙන ඒවා අතරේ හිඩස් තියෙන අහුවිලා තියෙනවද? හිඩස් තියෙනවා. ඒ ඒවටත් අවධානය යොමු කරන්න. ඒවටත් අවධානය යොමු කරන්න. දැන් මේ ඩොට් කියලා තියෙන ඒවා තනි ඩොට් එක මෙහෙම වැදීගෙන තියෙනවද නැත්නම් ඒවා වෙනස් නැහැ. පොකුරු පොකුරු හරි ගාක්ම ඉක්මනට නිකම් චලනය වෙනවා වගේ. අන්න. බින්දෙනා විදිහක් වගේ පේනවා. රයිට්. එතකොට මේ ඒ ඒ එකක් පුළුවන් නම් අල්ලගන්න. දැන් අපි තුමු මේකේ දැන් රාශියක් තියෙනවනේ පොඩ්ඩක් නිකන් එකක් එකක් ගානේ පොඩ්ඩක් එකක් බැලුවා ඔන්න එක බිඳලා ගියා. දැන් තව එකක් බැලුවා ඒකත් බිඳලා ගියා. තව එකක් බැලුවා ඒකත් බිඳලා ගියා. තව එකක් බැලුවා ඒකත් බිඳලා ගියා. හරීම වේගෙන් බිඳිනවා. බිඳෙනවා. ඒක පොඩ්ඩක් අර ඒ දැන් මේ බලන බලන එක බිඳෙනවා නේද? නැත්නම් බලන බලන එක නැතිලා යනවා. කියන එක ඒ සංඥාවෙන් චුට්ටක් බලන්න දැන්. මම එහෙම අල්ලන්න නිකන් එහෙම අල්ලා තියාගන්න බෑ. ඔව්. තියාගන්න බෑ. තියාගන්න බෑ හරි වේගවත්ව මේවා වෙනවා ඒක. හරි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවයෙන් වෙන්නේ ඕක තමයි. ඊටමත් වේගවත්. ඊටමත් වේගවත්. ඊටමත් වේගවත්. ඔව්. මට තවත් තියෙන ප්‍රශ්නේ ඒක මුළු ප්‍රදේශයක් පුරාම පැතිරෙනවා. පේනවා. ඔව් ප්‍රසාරණය වෙනවා කියන්නේ මම කියන එකක් නෙමෙයි දැන්. ඔව්. මෙතන හෝල් එක නම් භාවනා කරනකොට මුළු වටේම මට පේන්නේ අර ඔක්කොම කුඩු වෙලා තියෙන්නේ. ඔව්. කුඩු වෙලා තිබුණක කලින් පෙනුනේ අර ගේ පාර අපිලාවේ ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන වෙලාවේදී. දැන් පෙනෙන්නේ ඊට පස්සේ තමයි තිප්පේන්න ගත්තේ. ඒක තමයි. මේක කිසි වරදක් නැහැ. මේක ඉතින් භාවනාවේ එක මට්ටමක්. මට අර නීරස වෙන වෙලාවට මොකද මම කරන්න ඕනේ? පොඩ්ඩක් ඉන්න වෙනවා ඉතින්. ඒ කියන්නේ එතෙන්දී අපි ඕක වෙනස් කළා, අරමුණ වෙනස් කළා, නීරස වෙන ගතිය අයින් කළා වෙන අරමුණක් දෙනවා කියන්නේ අපි මේක හරහා යන්නේ වගේ. ඉතින් මේ මේකත් එක්කම ඉන්න වෙනවා. ඒ වගේ වෙලාවට මම අර සමාධියට වැඩුවට කමක් නැද්ද? එපා. අයියා පහු යනවා. යන්න එපා. ඔව්. එහෙම ගියොත් දැන් මේ දැන් අපි ආවේ විපස්සනා මාර්ගයක ඇවිල්ලා, කියන්නේ සමතේ පාවිච්චි කළා විපස්සනාවට දාගත්තා. දාගෙන දැන් හොඳට විපස්සනාවේ ටික ටික ටික මේ ගැඹුරකට යන්නේ. කැමරට ගියාම තමයි ওই විදිහට ඔක්කොම නිකන් කුඩු වශයෙන් නැත්නම් අංශු වශයෙන් නැත්නම් ඇතිලා වෙලා නැතිලා යන මේකෙන් දැర్శණය වෙන්න ගන්න. එතෙන්දී අපි ඕක හරහාමයි යන්න තියෙන්නේ. එතෙන්දී දැන් බලන්න මේ හැම දෙයක්ම දැන් ඉස්සෙල්ලා ඝනව ගත්ත එක දැන් සම්පූර්ණ රාශියක් තියෙන්නේ. සම්පූර්ණ අංශු ගොඩක් තියෙන්නේ. ඉතින් මේ එකක් අත මේ අංශුවක් කියන්නේ සාමාන්‍යයෙන් තියෙන දෙයක් නෙවෙයි. එහෙමත් නැහැ. මේකේ තියෙන්නේ තැතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් මේක බල බලා මේකෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ. අර මනස මේක දැන් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ හින්දා මේකට කැමති නැහැ. නමුත් පොඩ්ඩක් ටික ටික ටික ටික මෙයාව දැන් උගන්වන්න තියෙන. දැන් පුංචි දරුවෙක්ට උගන්වන්න ගියාම ඉතින් පොඩි එකා කැමති නැහැනේ ඔය එක එක අපි කියන දේවල් ඉගෙන ගන්න. ඊට ඉතින් අපි දන්නවා නම් මේක වැදගත් කියලා යාට ඉගෙන ගන්න එක අපි ඒක පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් හිමීට හිමීට උගන්වන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් දැන් මනස කැමති ටිකක් ගන්නට අල්ලගත්ත මොකක් හරි සම්මුති එකක් එක්ක ඉන්න. දැන් මෙතන තියෙන එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන සම්පූර්ණයෙන් මෙතන ගෑනු පිරිමි ભેදයක් ඇත්තෙත් නෑ. අපි දන්න සාමාන්‍යයෙන් දීපු නම් මොකක්වත් ඇත්තේ නෑ. මොකන් අංශු ගඩක් විතරයි තියෙන්නේ. ඉතින් ඒකත් ඇතිලා නැතිලා යනවා. ඉතින් ටික ටික ටික ටික මනසට මේක පුරුදු කරන්න. පුරුදු කරමින් මේකේ අර ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පොඩ පොඩ පොඩ පොඩ හොඳට උගන්වන්න. බලනවා නැති වෙනවා බලනවා නැති වෙනවා. ඒක උගන්වන්න කියන්නේ ඉතින් එයාට තේරෙන්න ගන්න ඕක. බලන්න බලන්න යාට තේරෙන්න ගන්නවා. ඊළඟට සක්මනේදිත් මේක අහු වෙනවා නම් ඒ කියන්නේ වටපිට බැලුවාමත් ඒත් ඔක්කොම නිකන් අංශු වශයෙන් නම් එහෙමද වෙන්නේ දැන් නැහැ සක්මනේදී මට ස්පිය වෙනවා හුඟක් වෙලාවට ස්පිය වෙනකොටම අර පරයන්කෙම එන විදිහම තමයි මේ ආපස්සට එහෙම එන්නේ ඔව් ඒ කියන්නේ කකුල් දෙකේ හරි යටිපතුලේ වේදනාව සමහරලාට දැනෙනවා දැනෙනවට වඩා අරක ප්‍රබලයි මේ තිත් පේන එක. ඔව්. ඒ කියන්නේ එහෙම පැයක් විතර වුණත් ගියත් පේන්නේ මෙහෙම තමයි. ඔව්. ඒක තමයි. දැන් මෙතෙන්ට ආවට පස්සේ ඕක ආපස්සට ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතන මෙතන හරහාමයි යන්න තියෙන්නේ. මේක කියන්නේ වරදක් නැහැ. සක්මන් භාවනාවේදී මේක මතුවලා ටික ටික මේකෙන් මේ යන්න පුළුවන් නම් කියන්නේ SPF සමහරවිට ඔක අරගත්තාමත් පේන්න ඉඩ තියෙනවා. ඔව් මට පිය වෙන්න කැමැත්තක් එනකොට නිකම්ම පිය වෙනවා ඇස්. එතකොට මට එතකොට ඕන හිට ගන්න. මම හිටගෙන ඉන්නවා ගොඩක් වෙලාවට එහෙම. හිටගෙන ඉන්නකොට සම්පූර්ණයෙන්ම ඒ බින්දෙන එක එහෙමම පේනවා. පේනවා. හරි. මේක කිසි වරදක් නැහැ. මේක එහෙම්ම බලබලා ඉන්න. يعني මේක ටික කාලයක් යනවා ඉතින්. මේක බලබලා බලබලා පොඩ්ඩක් ඉන්න. මේ පුළුවන් නම් ඔය අපිටම මෙහෙම බලබලා ඉඳන් සමහරක් එකක් වගේ අල්ලගත්තා කියලා හිතන්න. එහෙම එකක් වගේ අල්ලගන්න පුළුවන් නම් ඉතින් එකක් අල්ලගත්තා කිව්ව කෙනකින් අදහස් වෙන්නේ නැහැ ඒක මේ තියෙන එකක් කියලා. ඒ කියන්නේ තිතක් වගේ එහෙමද? එකක් ඔව්. එහෙම පුළුවන් ද නිකන් එකකට වගේ මේව කරන්න. මම එහෙම උත්සාහ කරලා නැහැ. පොඩ්ඩක් එහෙමත් බලන්න. එහෙමත් පොඩ්ඩක් බලන්න. නිකන් දැන් මේ හැමතැනම මේ වෙනවා. එකකට පොඩ්ඩක් නිකන් තමන්ගේ අවධානය නිකන් එතෙන්ට විතරක් යොමු කළා වගේ එහෙම බලන්න. එහෙම බලනවාම ඉතින් ඒකත් නැති වෙනවා. ආයි තමයි අලුතෙන් එතනම වගේ එකක් එනවනේ එතනත් ආයි බලනවා. එහෙම ගොඩ අර සමූහයම එකපාර එනවා. ඒක එන එකයි එන කියන්නේ එනවා එනවා එහෙම. ඔව් ඒක තමයි. ඒ සමූහයේ සමූහයේ යම්සි එකක් පුළුවන් නම් බලන්න මේ අල්ල ගන්න පුළුවන් කියලා. එකකට විතරක් වැඩි අවධානයක් යොමු කළා. එතකොට ඒක ඔන්න ඇති වුණා නැති වුණා. එතනම ඔන්න තව එක්කෙනෙක් සමහරට ඇති වෙයි නැති වෙනවා. අලුතෙන් එක්කෙනෙක් ඇති වෙනවා නැති වෙනවා. අලුතෙන් එක්කෙනෙක් ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහට එතනට එකක් විතරක් අල්ලගෙන පොඩ්ඩක් ඒ විදිහට උත්සාහ කරලා බලන්න. මේ එතනින් තව එහාට ය아가න්න පුළුවන් වෙයි. දැන් මේක වෙනස් කරන්න එහෙම දෙයක් නැහැ නෑ. නෑ. මෙතෙන්දී ආයේ ඒ කියන්නේ මේකෙදී මේක කම්මැලි කියලා ආයේ ආනාපාන සතියට යන්න අවශ්‍ය නැහැ. ඉතින් අර දැන් හුඟාක්ම කම්මැලි නම් ඒ කියන්නේ මේක එපාම වෙලා නම් විතරක් පොඩ්ඩක් ආයෙ ගිහිල්ලා ආයෙ මධ්‍යස්ත භාවයක් හදාගෙන ආයෙ එන්න. ආයෙ හැබැයි මෙතනම තමයි යන්න තියෙන්නේ. ආනාපාන සතියට ගියාම මට අර සමාධිය ඉක්මනට වැඩෙනකොට අනිත් පැත්තට කැමැත්තට වඩා අරක යනවා ඒක තමයි. එතෙන්දී ඒ කියන්නේ දැන් මෙතන මෙතන ඇත්තටම මනසට දැන් ටිකක් පොඩි අභියෝගයක් වගේනේ දැන් තියෙන්නේ. මොකද දැන් අර තිබිච්ච මේ නිකන් සුන්දර බවක් නෑ දැන් මෙතන. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුණු වෙසිනු වෙච්ච ස්වභාවයක් දැන් තියෙන්නේ. ඉතින් හැබැයි ඇත්ත ඇත්ත තමයි ඕක. සමහර වෙලාවට මට පරංකේ සක්මන් භාවනාවයි දෙකම නැති වුණත් ඔව්. එහෙම එන වෙලාවල් තියෙනවා. තියෙනවා. ඒක තමයි. දැන් මේක වැඩෙන්න වැඩෙන්න يعني හැම හැම يعني බලද්දී ඔක්කොම ඕක හරහා පේන්න ගනිවි. බලක්වන්න එපා යන්න. මේ කියන්නේ මේක දැන් ටිකක් තේරුම් ගන්න මේක තමයි යථා ස්වභාවය. දැන් අපි අපි අපිට يعني සමාධියක් හොඳට දිනුනෙත් يعني හුඟක් දිනකට ඕක වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යත් නෑ ඕක වෙන්න. හැබැයි වෙනවා නම් වළක්වන්නත් එපා. ඒ හින්දා බලන බලන තැන හොඳට ඔය ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඔක්කොම නිකන් බිනි බිනි යන ස්වභාවයක්. හැම කියන්නේ S2 අරගෙනත් මම මේ කියන්නේ. S2 අරගෙන බලනකොටත් ඔක්කොම නිකන් කැඩනවා බිඳෙනවා කැඩනවා බිඳෙනවා. බලන දේවලුත් ඔක්කොම ඒ විදිහට වෙනවා. වළක්වන්න යන්න එපා. ඕක තමයි ඇත්ත. අර පුලුල් පරාසයකම එන එක ඒකත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඕක කියන්නේ බලන බලන තැන ඕක වේවි. බලන බලන තන වේවි. ඕක මේ මානසික රෝගයක් හේව නෙවෙයි. ඔව් මට ටිකක් එහෙමත් හිතට හිතුණා මෙහෙම පේනවා. ඒ කියන්නේ මම එහෙම එහෙම එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි මේක කියන්නේ විපස්සනාවේ මේ ටික ටික භාවනාව කෙරුණාට පස්සේ අපේ හොඳට හිත එකඟ වුණාට පස්සේ මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ පේන්න ගන්නවා. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ගියම සවල් වෙලදී මම අර ස්වාමීන් වහන්සේට කිව්වේ ඇටසැකිලි ඒ ඒක මම අර සම්මුති වශයෙන් නැතුව කලින් ඒ විදිහටනේ ආවේ මට මම ඊට පස්සේ උපදෙස් අනුව මේ එහෙම සම්මුති වශයෙන් නැතුව භාවනා කරනකොට තමයි මේක ආවේ මේක ඒක තමයි දැන් දැන් මට ඒ ඇටසැකිල්ල කවදාවත් පෙනුන්නේ නැහැ ඊට පස්සේ ඔව් දැන් එන්නෙත් නැහැ එන්නේ නැහැ එන්නේ නැහැ කියන්නේ එන්නේ නැහැ කියන්නේ දැන් අපි සම්මුති මට්ටමින් ගත්තා අරගෙන සම්මුති මට්ටමේ හිර වෙලා ඉන්න තාක් අපිට මෙතෙන්ට යන්නත් බෑ අපි අපි ඉන්නේ සම්මුති මට්ටමක හිර වෙලානේ මෙතන තියෙන ඔන්න ඉලෑටයක් මෙතන තියෙන්නේ ඔන්න හිස් කබල මෙතන තියෙන්නේ පාද හර මේකනේ අපි සම්මුති මට්ටමක ඉන්නේ නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ධාතු මනසිකාරයේ පෙන්වන්නේ يعني මේ කයේ ඔන්න පටවි ධාතුව තියෙනවා. මේ කයේ ආපෝ ධාතුව තියෙනවා. මේ කයේ තේජෝ ධාතුව තියෙනවා. මේ කයේ වායෝ ධාතුව තියෙනවා කියලා කෙනෙම ධාතු මට්ටමකින් දාන්නේ. උපමාවක් වශයෙන් පෙන්වන්නෙත් මේ මේ ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. ඒ දහන්නේ පුරවපු මල්ලේ තියෙන්නේ ඔන්න වී තියෙනවා, මෑ තියෙනවා, මුං තියෙනවා, තල තියෙනවා. එක එක දහන්නේ වර්ග තියෙනවා. ඉතින් බැලුවාම දැන් මේ මල්ලේ දෙපැත්තම මේ කටවල් තියෙනවා. එක කටකින් අත දාලා අහුරක් ගන්නවා. ගත්තාම දෙන්නේ මොනවාද? දහන්නේ දෙන්නේ. දහන්නේ කියන්නේ මේ ගොඩ ඇවිල්ලා දැන් අපිට මේ කටවල් බැඳලා පෙන්නුවොත් මොකද තියෙන්නේ? තනික නිකන් ගෝණියක් වගේනේ ඒකකයක් වගේන්නේ. දැන් ඉතින් බැලුවාම බලන්න බලන්න තියෙන්නේ මේ ගොඩක්. එක එක જાතියෙන් මිශ්‍ර වෙච්ච අංශු ගොඩක්. ඉතින් දහන්නේ ටිකම පොඩ්ඩක් තව වර්ධනය කරලා හිතලා බලුවා මෙතන මේ අංශු ගොඩක් තියෙන්නේ. ඒක තමයි දැන් ඔය තියෙන්නේ. කොහේ බැලුවත් දැන් අහම් ඔලුවක් හම්බෙන්නේවත් අතක් හම්බෙන්නේවත් කකුලක් හම්බෙන්නේවත් මොකක්වත් නැහැ. අංශු ගොඩක් තියෙන්නේ. ඉතින් අර ඝන සංඥාව සම්පූර්ණයෙන් කඩලා යනවා. ඉතින් ඕකම තමයි එළිය තියෙන්නේත්. ආයේ කිසි වෙනසක් නැහැ. ඉතින් ඇතුලේ තියෙන ධාතු ස්වභාවයමයි එළිය තියෙන්නේ. ඉතින් ඒක ටික ටික ඉතින් දැන් අර හිත දැන් මේක ඇත්ත තමයි හැබැයි පිළිගන්න කැමති නැහැ. ඒකයි තියෙන්නේ. ඒකයි අර මනසෙන් එන්නේ පොඩි මේකට පොඩි ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරුද්ධකමක්. හැබැයි පොඩ පොඩ පොඩ පොඩ පෙන්ලා දෙන්න මේක තමයි ඇත්ත ස්වභාවය. මේක තමයි යථා ස්වභාවය. මේකට කැමති වෙන්න ඕනේ. කැමති වෙන්න නෙමෙයි මේ මේක ඉන්නකොට Tamanටම නිකන් එපා වීමක් වේවි. එපා වීම තමයි වෙන්නේ. එපා වීම කියන්නේ දැන් අපි යථා භූත ඥාන දස්සනං නිබ්බිදත්තාය කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇත්ත ඇත්ත සැටියෙන් පේනකොට අත හැරෙනවා. මේක තමයි වෙන්නේ. ඉතින් අර කැමති නෑ දැන් මේකට. මොකද මේක හරි රළුයිනේ නේද? හරි වියලීනේ. ඉස්සෙල්ලා අල්ලන් හිටිය තරම් ලස්සන නෑ. මේකේ ගෑනු රූපයක් නැහැ. කැමැති අතපය මුකුක්වත් නැහැ. හිස් දෙයක් තියෙන. ඇත්ත වශයෙන් සාරයක් නැහැ. ඇත්ත වශයෙන් ගන්න ඝන දෙයක් නැහැ. ඉතින් ඕක බලන්න බලන්න අතහැරෙනවා. ඉතින් හින්දා ටික ටික ඒක හිතට හුරු වෙන්න දෙන්න. එකපාරට අපි කරන්න ගියොත් එයාට මේ එන ප්‍රතිරුද්ධත්වය වැඩි. හින්දා ටික ටික ටික ටික මේක ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරද්දී ටික ක්‍රමානුකූලව හිතේ මේ කියන්නේ අතහැරීම පුරුදු වෙනවා. ටික ටික එතකොට මනස ග්‍රහණය කරන්න යන්නේ නැහැ. මොකද Tamanට දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරෙනවා දැන් මෙතනත් ඇත්ත වශයෙන්ම මමෙක් කියලා අල්ලගන්න දෙයක් කියලා අල්ලගන්න ගෑනු කෙනෙක් කියලා අල්ලගන්න දෙයක් නැහැ. එළිය ගත්තත් මේ ඝන වශයෙන් තිබුණට ඒක සම්මුති මට්ටමක් විතරයි. අපි දීපු නම් ටිකක් විතරයි. ඇත්ත වශයෙන් එතන නැහැ මේ අල්ලගන්න දෙයක්. ඉතින් මොකද Tamanට හොඳට දැන් සමාධියෙන් පෙන්ලත් දෙනවා. අල්ලගන්න එපා. මේකේ තියෙන අංශු ගොඩක් කියලා අල්ලලා මේ පෙන්නලා දෙනවා. ඉතින් තේරුම් නැහැ අල්ලලා. ඊට පස්සේ පුළුවන් තරම් එතකොට මේකත් පෙනෙන අතර එකක්වත් අල්ලගන්න නැතුවත් ඉන්න හුරු වෙන්න. ඒ කියන්නේ දැන් දැන් කයට යොමු කරාම කයට අල්ලගන්න දෙයක්වත් නැහැනේ. එළියට දැම්මහම එළිය අල්ලගන්න දෙයක්වත් නැහැ. පේන්නේ හැම තැනම අංශු ගොඩවල් විතරයි. ඉතින් එහෙනම් මනස පුළුවන් තරම් ඒක දැක දකිමින් එකම එකම සම්මුති වශයෙන් දෙන කිසිම අරමුණක් අල්ලන්නේ නැතුවත් ඉන්න. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවාම ගහ අරක ගහක් මේක මේකක් කියලා ඉතින් අල්ලන ගතිය තියෙනවනේ හිත බහැලා අල්ලනවනේ. දැන් ඒ අල්ලන්න බැරි වෙයි. මොකද ඔක්කොම බිඳිලානේ තියෙන්නේ, කැඩිලානේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ගොඩක් එහෙම දැන් මේ ටිකේදී එහෙම වුණා. පුළුවන්ද? අන්න. පුළුවන් තරම් මනසෙන් ඒ අර දේවල් අල්ලන ගතිය පුළුවන් තරම් අඩු කළා. මනස නිකන් නැවතිලා වගේ එයා බලන් ඉන්නවා. එකක්වත් නැහැ අල්ලන්න අල්ලන්න දෙයක් නැහැ දැන්. අල්ලන්න අල්ලන්න නම් මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. දෙයක් කියලා දෙයක් හැදෙන්න නම් මේ ඝණයක් තියෙන්න ඕනේ. දැන් ඝන නැහැ. ඉතින් ටික ටික මේක මනසට හුරු වෙන්න දෙන්න. මේක තමයි ඇත්ත. අර පොඩ පොඩ ඇත්ත තේරෙන්න හරින්නයි තියෙන්නේ. මෙහෙම දිගටම මෙහෙම දිගට යන්න. හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ දුන් උපදේශ අනුව අද දින භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව පැයක් එක දිගට කළෙමි. পায় තැබීමේදී වැලිමලුවේ পায় ගැටෙන ස්ථාන පිළිබඳව විශේෂ විමසිලිමත් බවෙන් සිත මෙහෙ වූයෙමි. වැලිවල උණුසුම් සිසිල් බව මුදුහා ගොරෝසු බව මෙන්ම ඇවිදීමේදී ශරීරයේ බර දෙපසට මාරු වෙමින් ගමන් කරන ආකාරය මනසින් බලා සිටියෙමි. කෙසේ හෝ අවසානයේදී මට දැනී ගියේ මා ඔහේ පාවෙන්නක්සේ ඇවිද යන බවකි. ඉන්පසුව පරයන්ක භාවනාව සඳහා වාඩි වුනිමි. පෙර පුරුදු ලෙසින් ආස්වාස ප්‍රස්වාසයට සිත යොදා බලා සිටින්. සෑහෙන හැලහැප්පීම් වලින් පසුව සිත නිශ්චල හා ප්‍රසන්න බවට පත්විය. ඒ අතර ඔබ වහන්සේ ඊයේ දුන් උපදෙස් මට සිහිපත් විය. කකුලේ තද වේදනාවක් දැනුණු අතර මට එය පටවි යනුවෙන් සිත මම එය පටවි යනුවෙන් සිතමින් ඒ දෙස බලා සිටින්නේ. දැවෙන තැවෙන වේදනාව දෙස මද වේලාවක් බලා සිටියේදී එය කෙමෙන් අඩු විය. ඉන්පසු අත් දෙක එකට ගැටෙන තැන දැනෙන උණුසුම දෙස තේජෝ යනුවෙන් සිතමින් බලා සිටින්. එකට බැඳුණු අත් දෙක නැති වී ගියාක් මිනි. එහෙත් උණුසුම මට දැනුනි. ඉන්පසු මම මගේ මුව තුල වූ කෙල ආපෝ යනුවෙන් සිතමින් මුව තුල සිත රඳවාගෙන සිටීමි. එයද සංසිඳිනි. අවසානයේට යලිත් වායෝයයි සිතමින් හුස්මට හිතගෙන ආවෙමි. අවසාන ප්‍රතිඵලය වූයේ පඨවි ආපෝ තේජෝ වායෝ හැර ශරීරයක් නැති බවත් මට හැඟුණි. ඒත් මගේ සිරුර මේ සෑම සමගින් කිසියම් සම්බන්ධයක් ඇතිව තිබෙන බව මට මම දැන සිටියෙමි. ආස්වාස ප්‍රාස්වාසයේ හිම රැඳී මුළු කාලයෙම සිටිනවාට වඩා මේ පහසු හා ප්‍රිය ජනක බව සිටේ. ස්වාමින් වහන්සේ මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මා මේ කළ අයුරු නිවැරදිද වැරදි නම් නිවැරදි කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. කිසි වැරදක් නැහැ පොඩ්ඩක් අර මේ අපිටම තද ගතියකට යොමු කරාට පස්සේ ආ මේ තියෙන පටවි කියලා නිකන් ස්වාභාවිකවම වැඩි ආයාසකින්තරව හිතෙනවා නම් වරදක් නැහැ. මේ මේ මේ යොමු කරාට පස්සේ නිකන් පොතේ දැනුමක් වශයෙන් ගේන්න උත්සාහත් වෙන්න ඕනේ මේක මේ තදගතියට ආවා ඒ තදගතිත් එක්ක හිටියත් ඇති මෙතන අපි නම් දෙන්නත් උවමනා නැහැ නමක් දෙනවා කියන එකත් හිතට බරක් ඒ නම පවා උවමනා නැහැ මේ පටවිය, මේ තේජෝය, මේ වායෝය කියන නමක් පවා අවශ්‍ය නැහැ. ඒ ඇවිල්ලා අපි දීපු නම්. මේ ධාතු දන්නේ නැහැ ඒගොල්ලන්ට මේ මම අපි මේ ඒගොල්ලන්ට මෙන්න මේ තද ගතියට පටවි කියලා මෙන්න මේ මනුස්සයා නමක් දීලා තියෙනවා කියන <laughs> අපේ අපේ සම්මුතිය සඳහා අපේ භාවිතය සඳහා අපි දීලා තියෙන්නේ. ඒකවත් අවශ්‍ය නැහැ. නිකන් මේ තද ගතිත් එක්ක ඉන්න පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන බලන්න. එතකොට මේ අත දැන් අර හරියටම කියලා තියෙනවා අතේ තද ගතියට මෙව කරා. එතකොට අත නැති වුණා. තද ගතියක් විතරක් ඉතුරු වුණා. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තද ගති විතරයි තියෙන්නේ. මේ නැත්තම් උණුසුම් ගති සිසිල් ගති විතරයි තියෙන්නේ. දැන් අපි දීපු අතය, පාදය, ඔළුවේ කියන ඒවත් ඔක්කොම අපි දීපු සම්මුති විතරයි. ඒවා පවා ගිලිහෙන්න දෙන්න. මේවා කියන්නේ හොඳට ගැඹුරට හිත එකඟ වෙලා මේවා බලද්දී අර නම් ගාවන්න යන්නවත් අවශ්‍ය නැහැ. ඒවා කියන්නේ ස්වාභාවිකවම අයින් වෙලා යන්න දෙන්න. අපිට එතකොට තියෙන්නේ නිකන් ඔය ලක්ෂණ ටිකක් විතරයි. දැන් ඇත්තටම වෙලා තියෙන දේ නිවැරදි. කිසි වරදක් නැහැ. මේකත් තව පොඩ්ඩක් මේ යන්න ඕන පැත්ත තව පොඩ්ඩක් මම මේ මේ මේ මේ ධෛර්යමත් කිරීමක් කරන්නේ අර අතහැරෙන එකට ඉඩ දෙන්න. ආයි මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ අපිටම දැන් අත තියෙන ප්‍රදේශයේ තදගතියකට අපි අවධානය යොමු කරාම අත කියන එක අමතක වෙලා නැත්තම් නැති වෙලා ගිහිල්ලා තදගතිය තදගති රාශියක් තියෙන්නේ කියලා ආවට පස්සේ අපිට මත් බැරි වෙලාවත් මතක් වුණොත් මේ දැන් මේ අතනේ මේ බලන්න කියලා ආයෙත් අත එතෙන්ට දාන්න ගියොත් වැරදි. ඒක නෙමෙයි වෙන්න ඕනේ මේ අත කියන එකත් අයින් වුණා. තද ගති ටිකක් විතරක් ඉතුරු වුණා. එහෙමයි වෙන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවේ සිටින විට හුස්ම රැල්ලට සිත පිහිටුවාගෙන පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ශරීරයේ තනින් තන වේදනාවත් ඒවා මෙනෙහි කිරීමේදී ටික වේලාවක් නැතුව යයි. හිසට වේදනාවක් දැනි එය මෙනෙහි කළ විටත් නතර නොවේ. හිසට කවුද එන එන හිස සොලවා සොලවා වේදනාවක් ඇති කරයි. ඒ එක්කම සිතුවිලි නොකොඩවාම ගලා එයි. ඒවා ගැටීමකින් ඇලීමකින් තොරව අතීතයේ සිදු නො වූ මගේ වසඟේ නැති සිදුවීම්ද සිතට නැගේ. සමාවෙන්න මගේ මතකයේ නැති සිදුවීම්ද සිතට නැගේ. එදිනෙදා ජීවිතයේදී හොඳ කල්පනා ශක්තියක් තිබුණද ඒ මොහොතේදී සිතේ අසහනකාරී තත්වයක් ඇතිවේ. සක්මන් භාවනාවේදී සිත පිට නොයයි. පාදයේ පොළවේ ස්පර්ශ වීමේදී එය තුල සිත පිහිටයි. මේ පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මොකද දන්නේ අතනම පහදලා දෙන්න තියෙන්නේ. කාගේද ප්‍රශ්නේ? පොඩ්ඩක් මුල කොටස ආයෙ කියවන්නකෝ. මා පරයන්ක භාවනාවේ සිටින විට හුස්ම රැල්ලට සිත පිහිටුවාගෙන පිම්බීම ඇකිලීම මෙනෙහි කරමි. ශරීරයේ තනින් තන වේදනා ආවත් ඒවා මෙනෙහි කිරීමේදී ටික වේලාවකින් නැතුව යයි. හිසට වේදනාවක් දැනි එය මෙනෙහි කළ විටත් නතර නොවේ. හිසට කවුද ඇන ඇන හිස සොලවා වේදනාවක් ඇති කරයි. ඒ එක්කම සිතුවිලි නොකඩවාම ගලා එයි. ඒවා ගැටීමකින් ඇලීමකින් තොරව අතීතයේ සිදු නොවූ මගේ මතකයේ නැති සිදුවීම්ද සිතට නැගෙයි. හොඳයි. මම හිතන්නේ ඔය හරිය වෙන්නේ නැති පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් يعني හිත ටිකක් එකඟ වුණාට පස්සේ ටිකක් ඉතින් ගැඹුරින්ම කියනවා නම් දැන් මේකේ අපිට ලොකුවට හිතට ඉන්න තැනක් නැති වුනහම බැස ගන්න දෙයක් නැති වුනහම ඔය වගේ පරණ දේවල් ටිකක් අපිට මතක ඇත්ත වශයෙන්ම සමහරවිට මේ වෙලාවේදී අමතක වුණාට ඒ වෙලා ඒ කාල වකවානු වලදී ඒවා ටිකක් තදට මුල් බැසගෙන අපේ හිතේ තිබිච්ච දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒවා මතකයට ඇවිල්ලා මේ හිත ඒවයි තමයි රැඳෙන්නේ. ඉතින් හැබැයි මෙතෙන්ද දැන් අපිට කරන්න තියෙන්නේ ඒ රැඳෙන ඒවා දැනුවත් වෙනවා. ඒකට හැබැයි දැන් මුලා වෙන්න යන්න එපා. ඒ කියන්නේ අපිට පරණ මතකයක් එනවා. ආවට පස්සේ ආයි මේ මොකද්ද මේ කිඳමන්ද කියලා මේක ඔස්සේ හොයන්න ගිහිල්ලා මතක් කරන්න ගිහිල්ලා ඒකත් එක මේකත් උනා අරකත් උනා කියලා ඒකට එකතු කරන්න ගියොත් ඔන්න අහුවෙනවා. එමණසේ ඒ ආපයකට එහෙම්ම යන්න දෙන්න. මේ එන එක හොඳයි. ඒ කියන්නේ මනස ටික ටික ටික විපස්සනා පැත්තෙන් වැඩෙන්න වැඩෙන්න අපේ හිතේ තැම්පත් වෙලා තුනනම් මොනාහරේ නිකන් මේ මතකය තේරුමක් නැති මතකයන් ඒවා නිකන් අයින් වෙලා යනවා. ඒක කිසි වරදක් නැහැ. ඒකට වෙන්න ඉඩ හරින්න මේකත් එක්ක ඒ කියන්නේ පැටලෙන්න යන්න එපා. එන දේ එහෙම එහෙම අතහැරලා දාන්න මේකත් එක්ක පැටලෙන්න යන්න එපා. ඊළඟට වේදනාවන් බලලා තිනවා පොඩ්ඩක් අර මම ඊයේත් මම හිතන්නේ මතක් කළා බලන්න යන්න කලින් ආනාපාන සතියේ බලන්න තමන් යම් පමනකට ඇවිල්ලා තියෙනවද කියලා. එක පාරටම ආනාපාන සතියේ හරි මතන ආනාපාන සතිය නේද කියන්නේ මේ මූල කමටහන වශයෙන්. පිම්බීම හැකිලිම. හරි. පිම්බීම හැකිලිමේ උනත් ටිකක් යන්න සූක්ෂම වෙනකන් ඒ කියන්නේ පිම්බීමක් පාසා බලනවා හැකිලිමක් පාසා බලනවා ඊළඟට ඒකත් හොඳට සියුම් වෙනවා තැම්පත් වෙනවා එහෙම වුණාට පස්සේ වේදනාවන් වලට දාන්න. එක පාටම මේ වේදනාවන් බලන්න යන්න එපා. මොකද ඇතම් වෙලාවට අපි වේදනාවන් බලන්න යද්දී අපි බලාපොරොත්තු වෙනවා අපේ බැලීම හරහා වේදනාව දුරු වෙයි කියලා. නමුත් එහෙම අපිත් එක්ක මේ වේදනාවන් අතර ඇති කරගත්ත කිවිසුමක් නැහැ. ඉතින් මේ අපි අපි හිතන් හිටියට අපි බැලීම හරහා වේදනාව දුරු වෙයි කියලා වේදනාව අපි කියන දේ අහන්නේ නැහැ. ඉතින් ඒක තමයි දැන් ඔය ඔළුවේ වේදනාවක් එනවලු කටුවකින් අයිනවා වගේලු බැලුවයි කියලා දුරු වෙන්නේ නැහැලු. ඉතින් ඒක තමයි වතන වෙලා තියෙන්නේ. ඉතින් මේ වේදනාව අපි කියන දේ අහන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන අනාත්ම ස්වභාවය කියන්නේ. මේ වේදනාවන් විවිධ හේතුන් මත පැන නගිනවා. හට හට ගන්නවා. ඉතින් අපි කැමති වුණාට මේ මේක මම මට ඕන විදිහට අයින් වෙයි කියලා අයින් වෙන්නේ නැහැ. ඒක තමයි වේදනාව යාම කතා කරලා පෙන්නනවා මේ ඔයා කිව්වට මං අයින් වෙන්නේ නැහැ. ඒක තමයි ඉතින් ඒක හැටි. අපි තේරුම් ගන්න තියෙන්නේ ඒකයි. ඒ නිසා අපි අර ටිකක් මධ්‍යස්ථ භාවයක් හදාගෙන බලන්න ගියාම ඒක විඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අමාරු වේදනාවක් තමයි. හැබැයි ඉවසන්න පුළුවන්. මිඳ දරාගෙන ඉන්න පුළුවන්. මොකද දන්නවා මේ මේ මම කැමති වුණාට මම කැමති විදිහට ඒක හැසිරෙන්නේ වේදනාව හට අරගෙන තියෙන්නේ මේ අපිට උමනාවට නෙමෙයි. වේදනාව හට අරගෙන තියෙන්නේ එයාටම ආවේනික යම් යම් හේතු සාධක නිසා. එයාටම ආවේනික යම් යම් හේතුන් නිසා. ඒ හේතු පවතින තාක් ඒ වේදනාව පවතිනවා. හේතු ටික අයින් වුණ වෙලාවක එයා යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් එයා යනවා. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේ මේවා දිහා බැලීම හරහා අපි තේරුම් ගත යුත්තේ මේ කාරණාව. අපි හිතන් ඉන්නේ නම් මේක මගේ වේදනාව, මම සැප විඳිනවා, මම දුක් විඳිනවා, මගේ තමයි ඔක්කොම කියලා මට ඔක්කොම පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම දෙයක් නැහැ. ඉතින් ටිකක් තව ඕනනම් පිම්බීම හැකිලීමෙන්ම තව මේ ටිකක් සූක්ෂම වෙනකන් ඉඳලා බලන්න පටන් ගන්න. අනිත් එක තමන්ම තේරුම් ගන්න මේ එකක්වත් අපේ කැමැත්ත අනුව අපේ පාලනය යටතේ තියෙන දේවල් නෙමෙයි. ඉතින් ඔහොම බලබලා යන්නයි තියෙන්නේ. පොඩ්ඩක් යොසීමෙන් යන්න වෙනවා ඉතින්. මොකද වේදනාවන් විශේෂයෙන්ම දුක් වේදනාවන් මේ ටිකක් පීඩාකාරී. හැබැයි ඉතින් ඉවසීමෙන් යන්න වෙනවා. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දින උදෑසන පරියංක භාවනාවට ගියමි. ශරීරයේ දැනෙන කම්පන දෙස අවධානයෙන් සිටින්. එසේ සිටිය හැකි වූයේ පැය භාගයකි. එතෙන් සිට කකුල් තදවීම හා සිටීමට අපහසු නිසා සක්මනට ගියමි. සක්මනට යාමට පෙර මිනිත්තු 15ක් පමණ අපහසුයෙන්ම කකුල් දෙස අවධානයෙන් සිටියාට පසු සක්මනට ගියේ. වරින් වර පරයන්කයට ගියත් විනාඩි 15කින් පමණ අපහසු වෙන නිසා සක්මනට ගියින්. 8යි 15ට වැලිමලුවට ගොස් පැය භාගයක් පමණ අපහසුවකින් තොරව පරයන්කයේ සිටීමි. නැවත අපහසු බව දැනුනි. 10යි 15ට වැලිමලුවෙන් පැමිණ 10යි 30ට පරයන්කයට ගියෙමි. අපහසුව දැනින්නටම පහවි සහනයක් දැනුනි. දිවා දානයේ තෙක්ම භාවනා කළෙමි. සවස් වරුවේද වැලිමලුවට ගියෙමි. වැසි එන තුරුම අපහසුයෙන් තොරව පරයන්කේ ගත කළෙමි. අද දින උදෑසන පෙර දිනීමෙන් විය 7:50ට වැලිමලුවට ගියද පැය භාගයක්වත් පරයන්කේ සිටිය නොහැකි විය. කාලය ගෙවුනේ සක්මනීමය. ඊයේ මෙන්ම අදද සක්මනේදී නිදිමතද පැමිණියේය. 10යි 15ට ආපසු පැමිණි පසු දිවා දාණයේ තෙක් හොඳින් පරයන්කේ සිටියෙමි. නිින්ද නොගියද හිස ඉදිරියට නැමී යයි. පරයන්කේ සිට අපහසුව දැනුණු හැම විටම පාහේ මේ දෙපා කය මගේ නොවේ යයි සිතමින් මිනිත්තු 5ක් පමණ හෝ 10ක් එදෙස අවධානය යොමාගෙන සිටියෙමි. පිට ප්‍රදේශයේ කැක්කුමක් වරක පැමිණි විට ඒ දෙස බලා සිටියෙමි. මිනිත්තු 10කින් පමණ එය සම්පූර්ණයෙන්ම පහවිය. පාදයේ කැක්කුමකටද පාදයේ කැක්කුමටද එසේම විය. ශරීරයේ දැනුණු යම් කුඩා දැනීම්ද බලා සිටින විට පහවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට කළ යුතු දේ කුමක්දයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හිතන්නේ කරලා තියෙන එක හොඳයි. ඒ කියන්නේ අපිට ඇතැම් වෙලාවට පරයන්කය ඒ තරම් කියන්නේ සාර්ථක වෙන්නේ නැති ගතියක් තේරෙනවා නම් ඊට වඩා සක්මන සක්මනෙන් Tamanට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බව තේරෙනවා නම් දැන් මේ අවස්ථාවේදී වරදක් නැහැ. මොකද ඇතැම් වෙලාවට ඔන්න පරයන්කදී නිකන් ඒකාකාරී වේගන එනවා භවනාව වැඩෙද්දිත් වෙන්න පුළුවන්. එතෙන්දී නැවත පරයන්කට මේ සක්මනට යන එක වැරදි. නමුත් මෙතෙන්දී නම් මේ සක්මනේදී කියන්නේ නිින්ද යන ගතිය අඩු කරගන්න හොඳට මේ කායික වශයෙන් වමනා කරන ඒ කියන්නේ අපි හිතමු මේ පර්යංකයට වමනා කරන කයේ සැකැස්ම නැත්තම් කයෙන් ගන්න පුළුවන් වාසිය ගන්න ඉතින් සක්මන හොඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් වැඩි වෙලාවක් සක්මනේ හිටියා කියලා ඒ හින්දා මුල් මේ වරදක් නැහැ. ඊළඟට දැන් මෙතෙන්දී ආනාපාන සතිය නේද මේ කළා කියන්නේ. ආනාපාන ආනාපානද එතකොට ආනාපානයට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ දැනීම් වලට ගිහිල්ලා තියෙනවා ඒකෙත් වරදක් නැහැ බලන්න තමන් අර කලිනුත් මම මතක් කළා වගේ ආනාපාන සතිය කොච්චර දුරට වගේ අපි හිත සූක්ෂම වෙනකන් නැත්නම් සැහැ මේ සියුම් වෙනකන් ඉන්නවද කියලා අපි ඉක්මන් වුණොත් එකපාරටම මේවා බලන්න යන්න අපේ තියෙන නිකන් හරියට අර විසිරිච්ච මේ ටෝච් එකක් වගේ මනසක් තියෙන. එතකොට අපිට මේක හොඳට දැක ගන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි හොඳට ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිතක් සහිතව හොඳට يعني සෑහෙන මට්ටමක සමාධියක් එක්ක අපි යනවා නම් මේ දේ බලන්න ඔන්න හොඳට ගැඹුරකට මේක පේන්න ගන්නවා. ඒ නිසා තමන් අර කය දිහා බලන්න යන කලින් සංවේදනාවන් බලන්න යන කලින් බලන්න පොඩ්ඩක් ආනාපාන සතියේ සාමාන්‍යයෙන් අපි කියන්නේ උපචාර සමාධි මට්ටමක්වත් තියෙන්න ඕනේ කියලා. ඒක ඉතින් අපිට නිකන් තේරුම් ගන්න පුළුවන් අපිට ඔන්න මුලින් ආස්වාසය තේරෙනවා ඔන්න ප්‍රස්වාසය තේරෙනවා. ඊළඟට ඔන්න ආස්වාස දෙකක් අතරත් හොඳට සියුම් වෙනස්කම් තේරෙනවා. විදිහට බල බලා ඔන්න යනකොට හොඳට ඊළඟට මුලැමැදාග බලනවා. මේකේ මුළු ප්‍රදේශයම දැක ගන්නවා. ඒකත් හොඳට ඉක්මලා ගියාට පස්සේ ඔන්න හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට සංසිඳෙන්න ඉඩ දෙනවා. මොකක්වත් අපි හොල්ලන්නේ කරන්න යන්නේ මේක පුළුවන් තරම් ඔන්න තැම්පත් වෙන්න ඉඩ දෙනවා. තැම්පත් වුණාට පස්සේ සෑහෙන සූක්ෂම වෙලා සූක්ෂම වෙලා ඉතිරි වෙන්නේ නිකන් පොඩි දැනීමක් විතරයි. මේක වෙන් කරගන්නවත් බෑ. මේක ආස්වාසය, මේක ප්‍රස්වාසය කියලා. ඔන්න ඔය මට්ටමට වගේ ආවනම් ඊට පස්සේ යන්නයි තියෙන්නේ කය දිහා බලන්න. එතනින් Taman තේරුම් ගන්න දැන් මම කය දිහා බලන්න සුදුසු මට්ටමකට මගේ හිතේ එකඟ භාවය ඇති වෙලා. ඔන්න ඔය මට්ටමේ ඉඳන් කය දිහා බලන්න යන්න. එතකොට ඔන්න කයේ සෑහෙන සූක්ෂම මට්ටමකින් සියුම් මට්ටමකින් මේ දැනන දේවල් තේරෙන්න ගන්නවා. තේරෙනදී එතන හොඳට නැවතිලා වගේ නමුත් හොඳට අපි තුමු ධනහිස ප්‍රදේශයේ නම් යමක් මතුවලා තියෙන්නේ. එතෙන්ට අවධානය යොමු කරගෙන හොඳට ඒ දිහා සමීපව බලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි ආයි ආනාපානෙට හිත පැන්නොත් ආයි හිමීට ගෙනල්ලා මෙතෙන්ටම දාන්න. මේක ටිකක් කාල් කරනකොට අපිට හැකියාව එනවා අපිට ඕන තැන හිත රඳවන්න. ඒ ඉතින් හැකියාව එනකන් පොඩ්ඩක් වෙහෙස ගතියක් තියෙනවා. මොකද හිත අර පුරුදු කරපු තැන තමයි පයින්නේ. ආස් මේ ආනාපානින් හරහා ආව නිසා ආනාපානෙට පයින් ගතියක් තියෙනවා. හැබැයි ආයි පොඩ්ඩක් ගණනලා තියන්න. ආයි පයින්නවා. ආයි ගණනලා පොඩ්ඩක් තියන්න. එහෙම ඉකන්නකොට කරනකොට එයා තේරු මේ එයාට පුළුවන් වෙනවා ඒ අපිට උවමනා කරන නව අරමුණේ අලුත් අරමුණේ සිහිය පවත්වන්න. හොඳයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති හෝ සක්මන් භාවනාවේදී සමහර අවස්ථාවල සිතුවිලි ධාරාවක් ගලා එනවා. ඒවා අකුසල් සිත් හෝ කුසල් සිත් ගණයට වැටෙනවාද නැතහොත් ඒවා නිකම්ම සිතුවිලි පමණක්ද උදාහරණ වශයෙන් අතීතයේ සිදුවීම් වැනි දේ පිළිතුරු අපේක්ෂා කරමි. ඔව් ඉතින් අකුසල් වෙන්නත් පුළුවන් කුසල් වෙන්නත් පුළුවන්. දැන් ඕක කුසල් කරලා අය අකුසල් කළා අය කියලා එකේ දැන් අපිට ඕකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපි ඕක ඔස්සේ හුඟක් හිතන්න ගියොත්. නැත්තම් අපි දැන් කර කර හිටියේ වැඩේ කියන්නේ අපි තුමු ආනාපාන සතිය කර කර ඉන්නවා. එතකොට මොනා හරි දැන් මතක් වෙනවා. අපි තුමු අපි අපි අකමැති කෙනෙක් එක්ක ඇතිවෙච්ච බහිම්බස් වීමක් මතක් වෙනවා. ඉතින් කතකින් බලනවා දේශසහගත සිතක් නේ තියෙන්නේ. ඉතින් අපි දැන් ඕක ඔස්සේ යන්න ගියොත් ඕක ඉතින් අපිව අරගෙන යනවා ආයි ප්‍රපංචයකට කතාවකට අරන් යන්නේ. මෙතෙන්දී මේ මේක අතහැරලා දැමීමයි කරන්න තියෙන්නේ. මේ මට්ටමේදී අතහරින්නයි තියෙන්නේ. ඊළඟට අපි දුමු සක්මන් භාවනාවේදීත් ওই විදිහටමයි අපි සක්මනේ යෙදෙන අතර මොකක් හරි හිතට එනවා. ඊට පස්සේ ඒක ඔස්සේ ගියොත් දැන් සක්මන මග හැරෙනවා. එහෙනම් මුල් කාලෙදී විශේෂයෙන්ම ඒවා නිකන් සිතුවිල්ලක්ය නැත්නම් මතකයක්ය කියලා අත්හැරලා දාන්නයි තියෙන්නේ. මේවට කිසිම වැදගත්කමක් දෙන්න යන්න එපා මුලදී. හැබැයි ඉතින් සෑහෙන කාලයක් දිහිල්ලා ප්‍රගුණ කරපු යෝගයකට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද අපි හිතමු එයා අපිටම සෑහෙන්න ප්‍රගුණ කළා දැන් හොඳට හිත කියන්නේ නිස්කලංකව තියෙනවා, හිස්ව තියෙනවා, නැත්තම් විවේකීව තියෙනවා, නිදහස්ව තියෙනවා. එහෙම ඉඳද්දිත් ඔන්න යනවා මතකයකට. අන්න එතකොට Taman තේරුම් ගන්න තියෙන තාම මේ හොඳට තාම රාගානුසය තියෙනවා, නැත්තම් පටිඝානුසය තියෙනවා. මේ අනුසය ධර්මයන් තාම ක්‍රියාත්මක වෙනවා. අර එහෙනම් මේකේ අර මේ හිත පිට යාම මුලදී තමයි කරදරයක් වෙන්නේ. මුලදී මොකද තමන් අපි හදාගත්ත සතිය නෑ තාම. හදාගත්ත සමාධියක් නෑ. දියුණු වෙච්ච ප්‍රඥාවක් නැහැ. ඒ හින්දා අපිට මේවත් එක ගනුදෙනු කරන්න තමන් තරම් අපිට ශක්තිමත් නැහැ. නිසා පුළුවන් තරම් ඒවා මගහැරවගෙන අපේ වැඩේ කරගන්නයි තියෙන්නේ මූලකමටහන පුළුවන් තරම් ඇසුරු කරන්න. පස්සේ හැබැයි හොඳට ශක්තිමත් වුණාට පස්සේ මේවැයෙන් තමයි අපි ඉගෙන ගන්නෙ මේ එන කෙලෙස් හරහා. ඉතින් මේවැය ඇතිවීම නැතිවීම වශයෙන් දකිමින් ඊළඟට අපේ තියෙන ආශ්‍රව අනුසය මොනවාද කියලා තේරුම් ගනිමින් ඉතින් මේවැයෙන්ම තමයි ඉගෙන ගන්නත් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අද ධර්මදේශනාව සම්බන්ධ. හා බලමු මට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින සවන් දෙන ලද වාර සූත්‍රයේ තුන්වෙනි දේශනාව ආශ්‍රයෙන් තව දුරටත් භාර සූත්‍රය. ඔව් ඔව්. කියන්න. හරි. අද දින සවන් දෙන ලද භාර සූත්‍රයේ තුන්වෙනි දේශනාව ආශ්‍රයෙන් තව දුරටත් කරුණ පැහැදිලි කර ගැනීමට මේ ඉදිරිපත් කරමි. එහිදී යෝගාචරයාට භාවනාවේදී පෞද්ගලික ලක්ෂණවල සිට පොදු ලක්ෂණවලට මාරු වන විට පෙන්වන විරෝධාකල්පයන් උදාහරණ වශයෙන් එපා වීම, කම්මැලිකම, නිදිමත ඉස්මතු කරන දුක්ඛ සත්‍ය මගහැරීමක් බව පෙන්වා දෙන ලදී. අප වෙනුවෙන් කරුණාකර තව දුරටත් මේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. හොඳයි. මම හිතන්නේ අපි අර මුලින්ම කතා කරපු ප්‍රශ්නේත් ඕකම තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ සම්මුති ලෝකයක. අපි මේ කය ගන්න ඕන්න මගේ කය. ඒක හරි ලස්සනයි. මම පිරිමි කෙනෙක්, මම ගැහැණු කෙනෙක්, මම අසවලා, මම මෙච්චර වයසක කෙනෙක්. ඊළඟට මගේ කයේ හැඩය මෙන්න මේකයි කියලා අපි දාගත්ත සම්මුති රාශියක් තියෙනවා. ඉතින් මේවා හරහා තමයි අපි සතුටින් මේ කයත් එක්ක ඉන්නේ. නමුත් මේක හොඳට බලන්න ගියාට පස්සේ ඔන්න මේකෙන් පෙන්눔 කරන්න ගන්නවා මේකේ තියෙන්නේ ඔන්න අපි දුන් ධාතු මනසිකාරයෙන්ම ගියා නම් මේකේ තියෙන්නේ පොදු ධාතු ලක්ෂණ ටිකක් තියෙන්නේ. මුල් මට්ටමේදී වුණත් මේක ඒ තරම් සමහරලාට කෙනෙකුට ප්‍රිය වෙන්නේ මොකද අපි කැමති මේකේ බැසගෙන මුලා වෙලා මේකෙම සතුටු වෙමින් ඉන්නනේ. ඒ වෙනුවට දැන් මේ බලන්න කියන්නේ මේ තදගති රාශිය. ඉතින් කවුද මේ තදගති රාශියක් බලන්න කැමති? නේද? තද ගතියක් කියන එක මේ බලන්න තරම් මේ මේ මේ මේ රසවත් දෙයක් නෙවෙයිනේ. මේකේ තියෙන නැත්තම් උණුසුම් ගති ටිකක්. සිසිල් ගති ටිකක්. ගොරෝසු ගති ටිකක්. නැක ඇලෙන ගති ටිකක්. ඉතින් මේවා මේ අපි හිත ඉල්ලන වගේ දේවල් නම් නෙමෙයි. හැබැයි ඉතින් බුදුහාඳුරුවන්ව විශ්වාස කළා, ධර්මය විශ්වාස කළා, ගෞරවයෙන් ඉතින් බලනවා. උත්සාහයෙන් බලනවා. බලද්දී ඉතින් හැබැයි හිතේ ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙන්න පුළුවන්. ටික ටික හැබැයි මේක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න හිත එකඟ වෙලා අපි ඉතින් මේක යෙදීම හරහා උත්සාහය හරහා වීරය හරහා ඔන්න දැන් මේක බලන්න පුරුදු වෙනවා. බලන්න පුරුදු වුනහම දැන් තාම දැන් ඒක මට්ටමක් තමයි අපි පහු කළේ. අර මුලින් තිබිච්ච සම්මුති මට්ටම කැමති වෙච්ච හිත දැන් ඔන්න වෙන ටිකක් පරමාර්ථ මට්ටමකින් ධාතු ලක්ෂණ මට්ටමකින් බලන්න ඔන්න කැමති කරවගත්තා. ඒක තමයි උත්සාහයකින්. ඊට පස්සේ දැන් ඔන්න ධාතු ලක්ෂණ බල බල ඉන්නේ. ඔන්න දැන් තද ගති පේනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා. ඔන්න ධාතු ලක්ෂණ බල බල ඉන්නේ. ඉතින් ඕකේ ඕක ඉතින් කතකින් පෞද්ගලික ලක්ෂණ ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ. ඊට පස්සේ ඕවා බල බලා ඉඳද්දී ඔන්න අපිට තේරෙන්න පුළුවන් මේ කොයි දේ වුණත් ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන. ඇති වෙනවා එයාම හේතුන් නිසා හට ගන්නවා ෂණ මාත්‍ර වශයෙන් පවතිනවා නැතිලා යනවා. අනිත් එකත් අනිත් ධාතු ලක්ෂණේ වුණත් ඇති වෙනවා ෂණ මාත්‍ර වශයෙන් පවතිනවා නැතිලා යනවා. ඉතින් මේ විදිහට කොයිකටත් දැන් මේක පොදුයි කියලා ඔන්න ඒක බලන්න ගියාම ඒකේ අර තිබුණ තරම් විචිත්තත්වයක් නැහැ. දැන් අර සම්මුති මට්ටමේ තිබුණ විචිත්‍රත්වය සතර මහා ධාතු මට්ටමේ නෑ. සතර මහා ධාතු මට්ටමේ තියෙච්ච විචිත්‍රත්වය පොදු ලක්ෂණ මට්ටමෙත් නෑ. පොදු ලක්ෂණ මට්ටමේ තියෙන ඇති වෙන තීම් රාශියක් විතරයි. ඉතින් එතකොට දැන් අර මේක බලපු හිත දැන් මේක බලන්නත් කැමති නෑ. <laughs> හැබැයි මේක තමයි ඊළඟට පෙන්වන්න තියෙන්නේ. මේක තමයි මතුවෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මතු කරලා දෙන්න ඕනේ. ඉතින් එයාට මේ ඒකාකාරී කියනවා, කම්මැලි කියනවා, ආනාපානට ආයි යන්න ඕනේ කියනවා. ඉතින් නැගිටින්න ඕනේ කියනවා. පත්‍රයක් බලන්න ඕනේ කියනවා. <laughs> ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් හැබැයි ඉතින් මේක තමයි පෙන්ලා දෙන්න තියෙන්නේ. මේක පෙන්ලා දෙද්දි ඉතින් තේරෙන්නේ මොකද්ද? ඇතීම් නැතිීම් රාශියක්. මේක මේ මොනාවෝ හේතුවක් නිසා වුණ හට ගන්නව නැති වෙනවා. ඒක පටවි ධාතුටත් පොදුයි, තේජෝ ධාතුටත් පොදුයි, ආපෝ ධාතුටත් පොදුයි, වායෝ ධාතුටත් පොදුයි. හැබැයි බුදුහාඳුරු කියනවා හොඳට අපි හිතමු වැඩේ කරගෙන යනවා නම් ඇතැම් වෙලාවට මේකේ අර මේ මේ ඇතීම් නැතිීම් දිහා බලලා කෙනෙකුට අමුතුම ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකයි මම අර ඊයේත් මතක් කරේ ධම්මපදයේ එහෙම එන්නේ. අමානුෂී රති හෝති පස්සතෝ උදයබ්බයන් කියලා කියනවා. යම්ස කෙනෙක් මේ ඇතීම් නැතිීම් ස්වභාවය දකින්නේ තමන්ගෙම කියාගත්ත කයේ. ඉතින් ඇති වෙන සතුට නිකන් අමානුෂිකයි අමානුෂිකයි කියලා උදාහරණ කියනවා. ඉතින් වගේ මේකේ හරි මේ භාවනාව යන්නේ ඉතින් හරි අමුතුම මේ පාරක තමයි යන්නේ. ඉතින් අර ඉතින් පොදු ලකුණු මතුවෙද්දී හැබැයි මුලදී මේකට අකමැති ගතියක්. මොකද පොදු ලකුණු මේ පෞද්ගලික ලක්ෂණවල තිබිච්ච තරම්වත් විචිත්‍රත්වයක් නැත්තම් විවිධත්වයක් දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ නිකන් ඊටත් වඩා අතිශය සරල මේ ඇතීම් නැතිම් රාශියක් විතරයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඒකේ ඒ ඒ මට්ටමට ඊළඟට එන්නේ. ඉතින් එතනින් ඇවිල්ලා තවත් එහාට යද්දී අන්තිමට එන්නේ අපි හිස් බවකට, නිමිති නැති තැනකට. ඉතින් එතනද මේකවත් නැහැ. තවත් කම්මැලි. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේක හැබැයි ක්‍රමානුකූලව අපි අතහරින්න නැතුව ධෛර්යයෙන් මේක කරගෙන යනවා නම් ඉතින් ආයුතු මාර්ගයේ තමයි ධර්මය එක්කගෙන යන්නේ. නමුත් ඉතින් අපි සමහරලාවට අර බුදුහාඳුරන්ගේ දේ නෙමෙයි අපි කරන්නේ අපිට ඕන දේ. එහෙම වුණොත් ඉතින් අපි වරද්ද ගන්නවා. අපි වෙන තැනක වෙන වෙන පාරවල යන්න ගන්නවා. නමුත් බුදුහාඳුර පෙන්නලා තියෙන්නේ හරි පාරේ. අපි කරගෙන යනවා නම් හස්සන්ට හිත වැඩෙන්නෙත් ඒ පාරේ තමයි. බුදුහාඳුර පෙන්නපු පාරේ තමයි හිත වැඩෙන්නේ. ඉතින් අපිට ඕන තැනට නෙමෙයි එකන් යන්නේ. බුදුහාඳුර පෙන්නපු ඒ නිවැරදි මාර්ගය තමයි එක යන්නේ. ඒක ඉතින් අපිට සමානලාවට මුලදී ඒ තරම් රසයක් නැහැ. නීරසයි, ඒකාකාරී. ඔක්කාරට එනවා. බුදුහාර ලොකුසානසෙන් කියන්නේ ඔක්කාරට එනවා. හිටපු කොහෙද මේ යන්නේ කියලා අමතක වෙනවා. මතක නැති වුණා වගේ හිතෙනවා. නිකන් අමුතු දේවල් අත්දකින්න වෙනවා. සමහරවිට ඉතින් බය වෙනවා. හැබැයි ඉතින් නැවත නැවත පුරුදු කරනවා. විශ්වාසයෙන් යුක්තව, ශ්‍රද්ධාවෙන් යුක්තව නැවත නැවත පුරුදු කරනවා. පුරුදු කරන්න පුරුදු කරන්න හිත තේරුම් ගන්නවා. සයින්ස් ඒ වෙලාවට අර ගුරු උපදෙස් කියන එක අපිට අවශ්‍යයි. වටනවා. ඒ කියන්නේ එතනින් තමයි ධෛර්යයක් දෙන්නේ. ඕක බය වෙන්න එපා. නැවත නැවත යන්න. ඕකේ බය වෙන්න තැනක් නෙමෙයි. ගිහිල්ලා යන්න කියලා අන්න තල්ලු කරනවා. තල්ලු කරාට පස්සේ ඉතින් කොහොම හරි ගොඩ දා ගන්නවා. එහෙමයි. <laughs> හරි. සයින්ස් ඊළඟට හොඳයි. හෙලෝ. ස්වාමීන් වහන්සේ එක ඉංග්‍රීසියෙන් සම්පූර්ණයෙන්ම කියවලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න. මෑනියන්ගේද? is it yours? ආ. ඕකේ. හොඳයි. කියන්න ඕක කියන්නකෝ බලන්න. Venerable Bante, my reverential salutation to you. Pariyanka Bhavanava. Uh, these days, for some reason, my concentration was evading me, perhaps due to health reasons, Perhaps because my mind was burdened with some work I was doing which was not progressing fast enough due to other work constantly interrupting that. However, this morning, much to my delight, I was able to achieve some degree of concentration for a short period of time. I became aware of the buzzing in my ear and the in and out breathing was going well. Uh, I being well able to feel the pressure of the breath below the nostril area and at times being able to feel the nostril area like a metal fixture. In a few seconds, I was able to achieve a degree of calm stillness and mental poise Observing this, I began to focus on the painful spots in my body. Spine ache spreading all over my back. Uh, needle sharp pain in the joints of my fingers, knees, and soles of my feet near the rim of the banyans. After focusing on the on one thing and before focusing on something else, I became instantly aware of a space before I shifted my mind elsewhere. An emptiness, an empty space. It was of a slightly yellowish color with a pinkish tint. I focused my attention fully on this space and could have gone on observing the space but I became aware that the bhikkhu who was giving Anumodan down in the arms, arms hall had finished, so it was time for me to also get up and uh, be ready to go down in a short while. Reluctantly, I interrupted my meditation. Venerable Bante, please let me know if I am on the right track. සක්මනක් තියෙනවා but I I'll wait here. Uh, Shall I uh, translate okay, now? Okay. Uh, no, you can read the, the other the part Sakman, also. Yeah. Sakman Bhavanava. I have no problems with it. I feel the roughness under under foot where I place one fee, foot, uh, eh, then the other. As I do the length of the rug, I feel the dampness or wetness, whether from the rug or my feet. I walk almost in a haze mechanically. However, I did not experience the bicycle effect. <laughs> Venerable Bante, am I doing this right? very respectful. I wish you metta for your invaluable kammattana. හොඳයි. මෑණියන්ට චුට්ටක් දෙන්නකෝ මේ මෑණියන්ගේ ඔක. So, is it the first time that you experience this light kind of thing in uh, while sitting? The the space. Yes. Yes. Okay. So while you are observing various sensations, so at that time, where you saw this light? Um, I think uh, in the feet. In the feet. Yes. So you are you are sitting. Yes. You are sitting and uh, you are observing some sensations at yes. the foot yeah. And uh, there you observe kind of a space and it's uh, with pinkish color. Uh, yes. Before I shifted my attention to another spot, uh-huh. there was that uh, little interval. Right. Then I observed the space. Right. So, so this space is it? I mean, is it uh, peaceful? Is it attractive? Or yes, it, it was uh, peaceful. Okay so basically, I mean, uh, so were you able to observe that space? I mean, at uh, other places as well, not only this place. Uh, well, I was dwelling on that space right for some time, uh-huh. and then I realized that uh, you know the Bhikkhu had finished yes, yes, the Anumodana. Yes, yeah, yeah. I had to interrupt the yeah. meditation. Okay. So basically, um, so you started with Anapanasati. Yes. Okay. So once you shifted from Anapanasati, you started to observe these various sensations. And while, while going through this observation, you able to see this space. Yeah. Okay, doesn't matter. Um, checking the next time also the same thing happens. So maybe uh, it may be kind of a even kind of an illusion of the time because you know certain sensations are there in between say one sensation disappear and there is no any other sensation so it, it may be that you are waiting for another one so that that is one approach another thing is that say one sensation one sensation arise so are you observing these sensations for a long time now yes yes i could I could uh, focus and keep my mind on it right. for a long time. I felt no, because uh, what I'm asking is for long time in the sense for several months. No, no, uh, I have not been able to meditate very much, uh-huh. uh-huh. except at the retreats. Right. So then, better further observe them, yeah. and not not not necessary to go to this space. Uh, if it happens naturally, then you stay for a while and when there's another sensation arise you go there and then observe that so because it is necessary to observe various sense because now you are i mean familiar with sensations it is better to observe sensations more and more because they are the ones educating us so they are the ones giving us insight that uh, these things are impermanent these things are not self these things are suffering so these things actually what we are observing are educating us, giving us that understanding. So in the walking, what what very much? What? Um, I don't have any problems with yeah. the walking so much. They also just observe the same thing. Yeah. So various sensations are there. You are just observing them, how they are rising, how they are changing, how they are disappearing, and then another place, various another sensation arise, and then disappearing, another one arise, like that. So keep, I mean, uh, it's all right, and keep keep watching these things, uh, changing and uh, appearing, disappearing. It may take time. You have to spend time. Yeah. Uh, so what about the nostrils? Uh, sometimes I feel it like a met, metal fixture. Right. Like, uh, is it good or bad? Now, thing is, I mean, when you are well focused and keeping your attention at the nostril, so and you are developing anapanasati, so mind starts to stay there for longer longer period. So at that time, probably you might feel some uh, say, uh, you know, some hard hardness there. So mm-hmm. hardness mm-hmm. can develop to kind of a, this metal feeling. Yeah. So because most once you pay your attention to a particular say characteristic, element characteristic so that characteristic become prominent mm-hmm. so then it grows yes. and then you perceive it like kind of a metal or kind of really hard like a stone or something like that it is natural yeah uh, so the space i don't have to dwell on the space uh, that's why so uh, this space still not timing. mean typically space can happen in between certain say in between in breath and out breath there's a space in between sensations there may be a space but uh, still uh, too early to go there so it's better because it is necessary to educate the mind that things are i mean impermanent these are suffering things are unsatisfactory things are out of my control so then only mind slowly slowly go to that space or kind of relinquishing things relinquishing these uh, phenomena. But I mean, since you are not engaged, that's why I was curious whether you are engaging for long period of time in this uh, kind of observation. If you are not doing it, then better further do it. Yes. හොඳයි. සුඛී හොත්. Okay. සුඛී හොත්. හොඳයි. එතකොට අපිට මේ ඔව්. ඒක තමයි. හොඳයි අපිට ලැබිලා තියෙන උඩ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි මොනවා හරි අන්න පොඩ්ඩක් තියෙනවා මේ මේ. ආ කමන්න මේ මේ මේ කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මේ මෑන්ටේ තියනවාද? හරි. සෝන්හන්ස දැන් ඔබ වහන්සේ කියපු දෙයක් මතක් වෙලා මමත් මේ දැන් මේ අහන්න හිතුවේ. අපි දැන් 4 වෙනිදා හවසනේ මෙහාට ආවේ. ඉතින් 4 වෙනිදා හවස මෙහාට ආවට පස්සේ ඇතුවිච්ච පොඩි සිදුවීමක් මගේ මතකයේ තිබුණා. ඊට පස්සේ පහුවෙනිදා පාන්දර සක්මනේදී මේ මෙතන යෝගින්ගේ පැත්තේ සක්මනේදී මට ඒ සිදුවීම මතක් වෙලා මේ පොඩ්ඩක් සක්මන අතර ඒ මතකේ ඒක මතක් කර මතක් වෙමින්ම ආව ගියා. ඊට පස්සේ දැන් එකපාරම මට මතක් වුණා දැන් මේ මට ඇවිල්ලා තියෙන ඇත්තටම ඒ වෙලාවේ द्वේෂයක්. අර ඒ මොකක් හරි සිදුවීමක් දැන් අද ඇත්තටම මේ මොහොත වෙනකොට මට ඒක මතකයක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා දැන් මේ द्वේෂය ද්වේෂ හැඟීමක් අදහසක් ඇවිල්ලා තියෙන සිතුවිල්ලක් ඒක නිසා දැන් මේක මෙතනින් අයින් කළ යුතුයි නේද දැන් මම හැමදාම මෙතෙන්ට එන්න ඕන නේද එහෙම කියලා හිතලා ඒ ඇවිදින ගමන්ම මම ඇවිදීම නතර කළෙත් නැහැ ඇවිදින ගමන්ම මම ඒක මුලට මුලටම ගිහිල්ලා උඩට ගත්තා දැන් මේ මෙතනයි මේක මූලය මේ ඒක නිසා මේක මට අවශ්‍ය නෑ ආය එහෙම කියලා හිතලා මම දැන් අද කොහොම හරි ඒක මගේ මතකෙවත් නැහැ. මට ඒක ගැන හරි ලොකු සතුටක් තියෙනවා. ඒ කියන්නේ දැන් වැඩක් නැහැ ඒක. හරි. එහෙම කියලා. ඉතින් මේ ඔබ වහන්සේ දැන් කිව්වනේ එහෙම අර සක්මනේ දුනත් එහෙම සිතුවිලි එන්න පුළුවන්. එහෙම වෙලාවට අතල දාන්න කියලානේ මම කිව්වේ. එහේ. ඔව්. ඒක එක එක්කෙනාට එක එක මට්ටම් වලින් යන්න වෙනවා. මුලදී කියන්නේ අපි තුමා ආධුනික යෝගියෙකුට ඕකේ ඕක ඕකේ මුලට යන්න ගියොත් එයා අහු වෙන එකයි වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒක මුලදී අපිට ඕවත් එක්ක ගනුදෙනු කරන්න තාම ශක්තිමත් නැහැ. ඒ හින්දා ඒක ඒ වෙලාවෙත් නිකන් සිතුවිලි මාත්‍රයක් වශයෙන් ආපු මේ මේ කියන්නේ මොකද එතෙන්දී අපේ පිහිටට තියෙන මූල කමඨහන. සක්මන නැත්තම් ආනාපාන හරි මොකක් හරි මූල කමඨහනේ තමයි අපි වැඩි කාලයක් ඉන්න ඕනේ. එතෙන්දී ද්වේෂයක් ආවට වෙන මොකක් හරි දෙයක් ආවට ඒක හොයන්න යන්නවත් මේකේ මුලට යන්නවත් අවශ්‍ය නැහැ. ඉක්මනට මේකෙන් අයින් වෙන්නයි තියෙන්නේ. මේ පස්සේ ටිකක් හොඳට විපස්සනාවක් දියුණුවාට පස්සේ ඒකෙන්ම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔව් මොකද එතෙන්දී අපි හොඳට තේරුම් ගන්නවා මේකේ මම කොහේ හරි අල්ලලා තියෙනවා මොනා හරි හිතේම ගැටිච්ච තැනක් තියෙනවා කියලා අන්න ඒක ගැන හොඳට තේරුම් ගත්තට පස්සේ ඔන්න අතහැරෙනවා. එහෙයි ස්වාමී. ඉතින් දැන් දැන් මෑණින්න හරි මට්ටමේදී ඒ කරපු දේ හරි. එහෙයි ස්වාමී. හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ වංචනීය ධර්ම කියන්නේ මොකක්ද? වංචනික ධර්ම. ඔව්. වංචනික ධර්ම කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු අපේ අපි කෙනෙකුට ඔන්න හරි කැමති අපි අපි තමු විශේෂයෙන් ඕනම ගෑනු පිරිමි අතර කියලා හිතෙනවා. අපි දැන් ඔන්න පිරිමි කෙනෙක් ඉන්නවා. ඉතින් ගෑනු කෙනෙකුට ඉතින් අපි හිතමු යා මේ ටිකක් දුප්පත්. ඉතින් යමක් කමක් නැහැ. ඉතින් මේ පිරිමි කෙනා ටිකක් පොහොසත්. ඉතින් එයාට ඉතින් අනුකම්පාවක් මෛත්‍රියක් වශයෙන් එනවා. හැබැයි යට තියෙන රාගය. ඉතින් ඒකයි බුදුහාමුදුර කියන්නේ මේ අදින බුදුහාමුදුර ওই වචන කිව්වද කොහොම හරි පොත්තර එන්නේ මෙත්තා මුකේන රාගෝ වංචේති කියලා. එතකොට දැන් මේ මෛත්‍රී ස්වරූපයෙන් එන්නේ නැත්නම් අනුකම්පා ස්වරූපයෙන් එන්නේ හැබැයි යට තියෙන රාගේ. රාගය වංචා කරලා තියෙනවා මෛත්‍රී ස්වරූපයකින්. ඒ නිසා මේ වංචක ධර්මයක් වෙනවා ඒ මට්ටමේදී. ඊළඟට තවත් තේනවා දැන් අපි ඔන්න භවනා කරනවා. භවනා කරද්දී ඔන්න අපිට මොනා හරි දෙයක් තේරෙනවා. තේරුණාට පස්සේ අපි මේ ගැන මේ ගාක් ඉතින් හිතන්න යනවා. මේක මෙහෙම වුණාද දන්නේ අර මොනවාද දන්නේ මේක පොතේ කොහොමද තියෙනවද දන්නේ මේක මෙහෙම වුණාද දන්නේ ඔහොම කියලා මේ හිතන්න යනවා. එතෙන්දි තියෙන්නේ අන්න ප්‍රඥා මුඛයෙන් ආපු විචිකිච්ඡාවේ කියනවා. දැන් මෙතෙන්දි මේ එහෙම පොතේ දැනුමත් එක්ක ගලපන්න එහෙම යන්න සුදුසු දැනක් නෙමෙයි. නමුත් අර ප්‍රඥා මුඛයෙන් ප්‍රඥා ස්වરૂපයෙන් විචිකිච්ඡා වංචා කරනවා. ඊළඟට තවත් මොනවද තියෙන්නේ? ඒ වගේ කීපයක් දහමේ පෙන්ලා තිනවා. වංචක ධර්ම වශයෙන් ඒ කියන්නේ එළියේ එළියේ පෙන්නන එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. එළියේ එන්නේ මේ සම්පූර්ණයෙන්ම නිකන් බොහොම මේ සුබදායි අපි කැමති පැත්තක්. නැත්තම් අපිට කියන්නේ කිසිම හානියක් නැති පැත්තක් වගේ. ඒනට යට තියෙන්නේ අර වගේ රාගයක්, ද්වේෂයක්, විචිකිච්ඡාවක්, අන්න වගේ දේවල් තමයි තියෙන්නේ. ඒක මේ අනුසය කෙලස් එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕක ඉතින් අල්ලගන්න සෑහෙන්න ඉතින් හිත දිහා බල බලා බල බලාම තමයි යන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඉතින් අපි තුමු සෑහෙන්න හිතේ නිස්කලංක භාවයක් නැත්තම් විවෘත භාවයක් ඕන දෙයක් හොඳට පිළිගන්න පුළුවන් තමන්වම කියන්නේ අවංකව දැනගන්න පුළුවන් ස්වභාවයකට යන්න යන්න පුළුවන් මට්ටමකින් තමයි අල්ලගන්න වෙන්නේ. මොකද නැත්තම් ඉතින් අපි හරි කැමතිනේ දැන් අපි කෙනෙකුට අනුකම්පා කරද්දී කවුරු හරි ඇවිල්ලා කිව්වත් මේ ඔතෙන් අනුකම්පා කරන්න යන්න එපා කියලා අපි එයත් එක ගැටෙනවා මිසක් අනුකම්පා කරන එක වළක්වන්නේ නැහනේ. මොකද අපි එතෙන්දී අරක අරකට අහු වෙලා ඉන්නේ. නමුත් අපි හොඳට අපේ හිත ගැන තේරුම් ගන්න තේරුම් ගන්න මේ අර යට තියෙන එක දැන් අපි ඒ අනුකම්පා කරන්න ඒ සිතුවිලි පහළ වෙද්දී අපිට ඒ කෙනා කෙරෙහි ඇතිවෙච්ච මේ කැමැත්තක් ඒ කෙනා කෙරෙහි ඇතිවෙච්ච යම්කිසි පැහැදීමක් එයාට යම්කිසි ඇතිවෙච්ච ඒ ඒ ස්වභාවයන් යට තියෙනවද කියන එක ඉතින් ටිකක් කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා අනුසය පැත්තක් කියන්න පුළුවන් ඉතින්. ඔව්. හොඳයි හොඳයි. තේරුවන් සන්න. උපක්ලේශ කියන කියන්නේ අනු මේ වංචක ධර්ම උපක්ලේශ ධර්ම දෙකම ඉතින් ලේසි නෑ. කියන්නේ ටිකක් හරිම සූක්ෂමයි. උපක්ලේශ ධර්ම කිව්වහම ඉතින් ඊටත් මේ දැන් වංචක එකේදී නම් කෙලින්ම වෙනත් ස්වරූපයකින් ඇවිල්ලා වංචා කරන්නේ. උපක්ලේශවලදී ඊටත් මේ කියන්නේ එහෙමම අවශ්‍ය නැහැ. දැන් මේ මේ අපිටම ඊටාම සියුම් කෙලස් මට්ටම් කියලා සාමාන්‍ය උපක්ලේශ කියලා කියන්න පුළුවන්. ඊටත් අමතරව හැබැයි දැන් ඔය මේ මේ මේ විපස්සනාවේදී පෙන්වනවා දසවිද දසවිධ විපස්සනා උපක්ලේශ කියලා එහෙම. එතන උපක්ලේශ කියන නම පාවිච්චි කරනවා. මොකද අපි දැන් ඔන්න ආලෝක ස්වභාවයක් එනවා. ආලෝක ස්වභාවයක් ඇවිල්ලා දැන් එකාතකින් මේක ආලෝක ස්වභාවයක් එන්නේ භවනාවේ යම් සාර්ථකත්වයක් ලැබුණාට පස්සේ. නමුත් අපි ඕක අල්ල ගන්නවා. අපි ඕකට ලොකු කැමැත්තක් ඇති වෙනවා මේක ආලෝකෙම ඉස්සරහට එන්න ඕනේ කියලා හිතා ගන්නවා. මේ මම මට විතරයි ආලෝකේ තියෙන්නේ කියලා හිතා ගන්නවා. ඉතින් ඒ ආලෝකෙම අල්ලගෙන ඉතින් ඒකත් එක්ක ඉතින් යන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි තුමු ප්‍රඥාවක් එනවා. ඒකත් ඒ විදිහටමයි. ඔය වගේ ඉතින් උපක්ලේශ වශයෙන් වෙන්නේ මේ හැම දෙයක්ම අපේ අල්ලා ගැනීම හරහා. මේ මේ මේ හැම දෙයක්ම ඉතින් මේ හේතු ටික සකස් වුණා නම් ඇති වෙනවා. නැත්තම් ඊට පස්සේ හේතු ටික සකස් වුණ නැත්තම් මේ ආලෝකෙ එන්නෙත් නෑ, සතියෙ එන්නෙත් නෑ, ප්‍රඥාවෙ එන්නෙත් නෑ, මොකක් ශ්‍රද්ධාවෙ එන්නෙත් නෑ. මේ කොයි දේවත් එන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අර උපක්ලේශ මට්ටම් වලදී අපි අල්ලා ගැනීම සම්බන්ධයි එහෙම නැත්නම් ක්ලේශයේ ඊටාම කියන්නේ සියුම් මට්ටම සම්බන්ධයි. කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් ලොකු රාගයක් කියන එක හොඳට තේරෙනවා. ද්වේෂයක් කියන එක හොඳට තේරෙනවා. නමුත් අපි හිතමු අපිට යම් සිද්ධියක් මතක් වෙනවා. පුංචි සිද්ධියක්. ඒ සිද්ධිය හරහා ඔන්න මාන්නයක් එන්න පුළුවන්. මමත්වයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒවා ඉතින් ටිකක් සියුම් කැලෙස් මට්ටමක් තියෙන්නේ. ඉතින් ඒවත් ඉතින් උපක්ලේශ වශයෙන් සලකන්න පුළුවන්. ඒවටින් සෑහෙන අහු වෙනවා. ඒ කියන්නේ ඒක ඒවා මේ මේ කියන්නේ හුඟක් වෙලාවට අපි දැන් කුසලයක් කළා අපි දුමු මතක් කරනවානේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒක ඒකට අනුමත කරනවා ඉතින් කුසලයක් කළා මෙහෙම මතක් කරන්න කියලා. ඉතින් ඉතින් කුසල පැක්ෂ දියුණු වෙනවා. කුසල පැත්තෙන් සංස්කාර වැඩෙනවා ඉතින්. හැබැයි ඉතින් විපස්සනාව හරහා ඒකවත්වත් යන්නේ නැහැ ඉතින්. ඒ ඒකෙදි පවා අපි තුමු කෙනෙකුට උදව්වක් කළා නැවත නැවත මතක් කරගා මම ඒක හරිය ලස්සනට කරා ඒ බොහොම හොඳට සාර්ථකව කරා එයා යන්තම් ගොඩ ගියේ මං හින්දා තමයි එහෙම කියන්නේ මේ මම තමයි හැදෙන්නේ හැදෙන්නේ මම මම පෝෂණය වෙනවා ඔව් ඉතින් මේ මට්ටම් ඉතින් ටිකක් උපක්ලේශ මට්ටම් කියලා කියන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි සමාධිගත වුණාම කය ගැන බලාගෙන ඉන්නවානේ. එතකොට උණුසුම් සීතල කම්පන චංචලෙම දැනෙනවානේ. ඔව්. ඒතකොට සෝනිසට පළවෙනි ප්‍රශ්නේදී කිව්වේ අර අර මේ කෑලි කෑලි දකින්නවා කියලා ඒක මොකද්ද සෝනිස් මං හිතුවා දැනෙන දෙයක් කියලා මේ අපේ කාය විඥානය එතන වැඩ කරන්නේ කියලා. ඔව්. නෑ ඒක මේ එක එක අයට ඒක يعني ඇතම් කෙනෙකුට ඒ කියන්නේ බහුතරයක් කියන්නේ ওই පැත්තෙන් තමයි. කාය විඥාන මට්ටමින් තමයි යන්නේ. ස්පර්ශයන් හරහා කාය විඥාන මට්ටමකින් හුඟක් දෙනෙක් යනවා. නමුත් ඇතම් කෙනෙක්ගේ සමාධි පැත්ත හුඟක් ප්‍රබල වුණාම ඒ අයට මේක මේ කියන්නේ අවධානය හොඳට කයට යොමු කරාම මේක කුඩු වෙලා යනවා. ඒක මේ හොඳට එකඟ වෙච්ච හිතට පේන්න ගන්නවා. දැනෙනව වෙනුවට කාය අපි දැනෙද්දී තද ගති, බුරුල් ගති, උණුසුම් ගති දැන් හොඳට කයට දැනෙනවනේ. ඒක ඒක එක එක මට්ටමක්. ඉතින් ඒක එක සෑහෙන පිරිසක් එහෙම තමයි යන්නේ. කිසි වරදක් නැහැ. ඉතින් ඇතම් කෙනෙකුට හොඳට අර හිතේ එකඟ භාවය වැඩි වුණාම සමාධි ලක්ෂණය හුඟා ප්‍රබල වුණාම එයාට එකඟ වෙච්ච මනසට මනස කයට යොමු කරාම මේක කැඩලා බිඳලා කුඩු වෙලා යන සතිය තියෙනවා. මේ දෙක කොයික වුණත් ප්‍රශ්නයක් නැහැ හැබැයි. ස්වාමීන් වහන්සේ අර මේ කකුලේ අමාරු කකුලේ අපහසුතාවයක් එනවා කියලා මම ඒ ප්‍රශ්නේ ලිව්වේ. ඒකේ ආනාපාන සති භාවනාව කලක් කරලා තියෙනවා. තියලා ඊට පස්සේ තමයි මාර්තු මාසෙදි 2017 මාර්තු මාසෙ විතර තමයි කම්පණයෙන්ද පටන් ගත්තේ. එතන ඉඳන් දිගටම වගේ කළා ආයෙ ටිකක් කල් නැතුව හිටියා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ ගිය සැරේ තමයි නැවත පටන් ගත්තේ දැන් ඒ දැන් ටිකකට ඉස්සෙල්ලා ඉඳන්ම නාසය අග්‍රයට හිත යොදනකොටම කම්පන එනවා සමහරට ආනාපාන සතියට යන්නත් හිතුවත් යන්න බැහැ හොඳයි එහෙම අන්න ඒක වරදක් නැහැ ඒ කියන්නේ ඉතින් මේ කියන්නේ මේවා දැනෙනවා නම් ඒක ටිකක් ඉතින් නිරීක්ෂණය කරන්න වෙනවා. දැන් මෑණි කොච්චර විතර දැන් මේවා කොච්චර විතර කාලයක් බල බලා ඉන්නවද මේවා? මාස ගාණක්, මාස දෙකක්. දැන් ඔව් දැන් අලුතෙන් බල බල හිටි ඉස්සරලා දිගටම මාස පහක් බලලා ඉඳලා තමයි ටිකක් නැවතුනේ. ඔව්. ඊට පස්සේ දැන් අර දෙසැම්බර් මාසේ ඇවිදලා තමයි නැවත ඔව් ඒ වුණත් මේ මම ආනාපානසතිය දිගටම කරා ඒක එනවා. මම වෙන දේවල් කරත් ඒක එකපාරට එන්න පටන් ගන්නවා. ඒක නැවතිලාම තිබුණේ නැහැ. නමුත් එදා ඉඳන් අර දිනපතාම දවස් දෙකක් විතර වගේ කරන්න පටන් ගත්තා. ඔව් ඒ කියන්නේ ඕක කියන්නේ බල බලා ඉන්න වෙනවා. ඒ කියන්නේ මෙතනද මෙතන අපිට මේ කියන්නේ හදිස්සි කළා ඉස්සරහට යන්න බෑ. ඒකයි මේ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. විහෙරති කියලා කියන්නේම වාසය කරනවා. කාලයක් තිස්සේ වාසය කරනවා. ඉතින් අපිට මේ කියන්නේ අපි දැනගත්තා උනාට ඉස්සරහා පියවරේදී මෙන්න මේකේ වෙන්නේ කියලා අපිට බෑ බලෙන් හිත එතෙන්ට තල්ලු කරන්න. මේ හිත කියන්නේ අනාත්ම ධමයක්නේ. ඒ නිසා අපි මේ මේ මාර්ගේ වඩන්න තියෙන්නේ. වඩද්දී එයාම ඒ යම් පමනකට ඇවිල්ලා හේතු ටික සම්පාදනය වුණා නම් ආයි අපි හිතුවේ නැතත් එයා එතනට යනවා. ඒ වගේ තියෙන. එහෙනම් පොඩ්ඩක් ඉතින් යොසීමෙන් යන්න වෙනවා. එහෙනම් අර මේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරලා ඉවරලා ඒකට අරගෙන ආවහම හොඳයි. පොඩ්ඩක් ඒ කියන්නේ එහෙම ආවහම හොඳට අර මනසේ කියන්නේ හැදිච්ච එකඟ භාවය සතියේ සියුම් භාවය හොඳට තියෙනවනේ. එතකොට මේ හැම කම්පනයක් ගානෙම දැක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඕනනම් තව දියුණුවක් කරගන්න පුළුවන් මේ කම්පනයක් දැන් අපිටම වේගෙන් ඇති වෙලා නැති වෙලා යන බව තේරෙනවද? තේරෙනවද? සමහර වෙලාවට හුඟක් වේගෙන්. වේගෙන් යනවා. එතකොට පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඒ ඒ වේගෙම පවත්වන්න. අපි තුමු දැන් මේක මේ වගේ වේගකින් යනවා නම් හිත බලන හිතත් ඒ වේගකින්ම ගියොත් තමයි මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඒ වගේ මේ මේ වේගෙන් යනවා මේ කම්පන ස්වභාවය. ඒ වේගෙන් පවත්වමින් මේකත් දැනගන්නවා. දැනගමින් දැනගමින් ඉන්නවා. ඒ ඒ වේගෙන්මත් වෙන සමානට අතරක් දැනෙන්නෙත් නැතුව තියෙනවා. තියෙනවා. තියෙනවා. අතරක් දැනෙන්නෙත් නැතුව තියෙනවා කිව්වේ. කියන්නේ දැන් ඒ කම්පැනි ගත්ත තැන ඉවර වෙනවා. ඉවර වෙනවා. ඔව් කියන්නේ පටන් ගන්නකොටම ඉවරයි. ඉවරයි. පොඩ්ඩක් ඒ දැන් එතනටත් කරන්න පුළුවන්. ඕනනම් දැන් මේ ඇති වෙන හැටි බලන්න නැතුව නැති වෙන හැටි බලන්න. දැන් වැඩි අවධානයකින් මේක මේ නැති වෙනවා. මේකත් මේකන බැලුවා මෙතනත් නැතුණා. මෙතන බැලුවා මෙතනත් නැතුණා. මෙතන බැලුවා මෙතනත් නැති වුණා. නැතිවීමට වැඩි අවධානයක් දීලා බලන්න. දැන් ඒ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ එහෙම කරන්න බැලුවා තාම ආවේ නැහැ. ආවේ නැහැ. ඒක ආවේ නැහැ කියන්නේ තේරුන්නේ නැද්ද නැත්නම්? නෑ තේරුණා. ඔව්. ඒ වුණාට අර මේ නැති වෙලා යන එක අල්ලගන්න බැරි වෙනවා. ඔව්. ඒ කියන්නේ බලන්න කලින් බලන්න කලින් නැති වෙලා ඉවරයිනේ. ඔව්. බලන්න කලින් නැති වෙලා ඉවරයි. එහෙම බලබලා බලබලා ඉන්න ඔහොම යන්න. <laughs> මොකද ඉස්සරහා කියන්න ගියොත් ඕක හරි නෑ. ඒ කියන්නේ මොක විඳලා මෑනියෝක හරහා ගිහිල්ලාම ඉස්සරහට යන එක තමයි හොඳ. හොඳයි හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. ඔව්. ඔව් අන්න පොඩි තමෑණි කෙනෙකුත් ඉල්ලනවා. හරි. ඕක පොඩ්ඩක් බලන්න හරි කියන්න මම කියන්න කතක හරි. සාමිනහන්ස මම දැන් චිත්තානුපස්සනාවනේ කරන්නේ ඔබ වහන්සේ මට අර ගිය ජනවාරි මාසේ වැඩමුළුවේදී ඔබ වහන්සේ මට කිව්වා අර සමාධිය අඩු කළා සිත දැන් යන්නේ චිත්තානුපස්සනාවට හැරෙන්නේ ඒ පැත්තට හැරෙන්න කියලා. ඔව්. දැන් මම මේ චිත්තානුපස්සනාව කරනකොට ස්වාමීන් වහන්සේ මම කරන්නේ මේ හරිද වැරදිද දන්නේ ඔබ වහන්සේකින් මම උපදේශයක් පතන්නේ. සිතට එන මම ඉන්නවා සිතෙන් සිත දිහා බලාගෙන මොනවද එන අරමුණු. දැන් සමහර අරමුණු එනවා අතීතයේ ඒවා එනවා. ඊළඟට එනවා අනාගතයේ එනවා. ඒක සැලසුම් කිරීම අනාගතයට යන්නේ අතීතයේ වැරදිච්ච ඒවා අනාගතයේදී හදන්නේ. දැන් ඒ අරමුණු ඇවිල්ලා සමහර ඒවා මම ඒ වෙලාවෙම හිතනවා මේ හේතුවක් නිසා හටගත්තු ඵලයක්. මේක ඇති වෙලා නැති වෙන යන ස්වභාවයක් කියන එක මම මගේ කියන්නේ මනසට දැනෙනවා. හරි. මේක අවශ්‍ය නෑ මේකක් වෙන්නේ. හරි. එහෙම ඒ දෙපැත්තටම එහෙම හිතලා අර මේ මොහොතේ ඉන්න අවස්ථාව වෙනවනේ ඔකේ. ඔව්. කොන පැත්තක් ගන්න නැතුව. එතකොට මම මේ මොහොතේ ඉන්න වෙලාවට එන සිතුවිලි ඒත් අර විදියටම යන්න දෙනවද? ඔව්. මොකොත් ඕනේ ඒවත් ඒ හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට ඒව නැති වෙනවා. හරි. ගිහිල්ලා ඒක අර නොතැරෙවි ඉන්නවා කියන එක දෙකෙන් අදහස් කරන්න. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි රූප බලන් ඒ කියන්නේ දැන් ඇහැට රූප පේනවා. නමුත් හිත එකකටවත් බහින්නේ නැහැ. එකක්වත් අල්ලගන්නේ නැහැ. ඒක දැන් එහෙම දැන් දෙයක් තියෙනවද? තියෙනවා තියෙනවා. දැන් සක්මන් කරද්දී චුට්ට නිකන් රූප දිහා බලන්න කෙනෙක් හිත දැන් ඇහැ අරගෙනනේ අපි සක්මන් කරන්නේ. දැන්පර වටපිට බලනවා. බලනවා. බැලුවාම මොකද වෙන්නේ? මොකුත් නැහැ. කිසිම මොකුත් නැහැ කියන්නේ ඒවා පේනවා. නමුත් ග්‍රහණය වෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. හරි. දැන් සද්දත් ඇහෙනවා. නමුත් ග්‍රහණය වෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳක් දැනෙනවා. ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ වගේම සිතටත් සිතෙත් නිකන් පැත්තකින් වගේ නිකන් පසුබිමකින් වගේ යනවා. සිත එළියෙන් ඉඳන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා යනවා කියන එක දිහා බලන ස්වභාවයක් තියෙන්නේ. ඔය මට්ටම හොඳයි. කිසි වැරදක් නැහැ. ඉතින් ඔකම තමයි ඒ කියන්නේ ඉතින් පොඩ්ඩක් ඉතින් ධර්මයේ පැත්තෙන් කියනවා නම් ඔය මේ කවුද උන්වහන්සේගේ නම මේ සෝන සෝන කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔය දේ විස්තර කරනවා. ඒකේ පාලි වාක්‍යය එන්නේ බුසා බුසාචේපි චක්කු විඤ්ඤය රූපා චක්කුසා ආපාතම් භවිස්සති අමිසීගත චිත්තස්ස හෝති. තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති. දැන් මේ ඇහැ අරගෙන ඉන්නේ ඇහැ අරගෙන ඉන්නකොට ඇහැට ඕන තරම් රූප ආපాతගත වෙනවා. ආපాతගත වෙනවා. හැබැයි අමිස්සීගත චිත්තස්ස හෝති. හැබැයි ඒ එකක්වත් එක්කවත් හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. නෑ. තිතං චිත්තං. හිත නතර වෙලා. හිතං චිත්තං විප්පමුත්තං මේ හැම එකෙම හිත විමුක්තයි. හිත නිදහස්. දහස් වයං චස්සානුපස්සති මේ ඇවිල්ලා නැතිලා යනවා. නැතිලා යන හැටි දකිනවා. මේ වය වෙලා යන හැටි ඕන්න නම් ඕන්නම් ඒව දකිනවා. එහෙමයි. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඒක වරදන්නේ නැහැ. මෙතෙන්දී කියන්නේ මුලදී අපි කරන්නේ සෑහෙන්න සමාධියක් කරහා තමයි අනිමිත් ස්වභාවයකට එන්නේ. අරමුණු නැති ස්වභාවයට එන්නේ. හැබැයි ඕක වර්ධනය කරන වර්ධනය කරන ටික ටික ටික ටික එනකොට අරමුණු තිබුණත් අරමුණු නොගන්නා තත්යකට එන්නේ. එහෙමයි සර්. දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මම බලනවා දැන් මොකක්ද දෙන සිතුවිලි කියලා උහි නෑ මොකුත්ම නෑ. ඒක එතෙන්දී මොකුත් දෙන්න යන්න එපා. ඒ වෙන්න යන්නත් ඒ කියන්නේ මම කියන්නේ අරමුණක් දෙන්න යන්න එපා බලෙන් දෙන්න යන්න එපා හිතට දැන් පුළුවන් තරම් විවේකීව ඉන්න දෙන්න එහෙමයි කියන්නේ අපි කියන්නේ හිත වැඩෙන්න වැඩෙන්න විපස්සනායෙන් වැඩෙන්න වැඩෙන්න හිත තේරුම් ගන්නවා මේ අරමුණු එක්ක ඉඳීමම මහ කරදරයක් අරමුණු කියන්නේ සංස්කාර ස්වභාවයන්. සංස්කාරයක් කියන්නේ ඇති හැමතිස්සෙම ඇතිවීම නැතිවීම සහිත දෙයක්. කොයි වෙලාව වෙනස් වෙනවද දන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක ඉඳීම කියන්නේ දුකක්. එහෙම. මේක මට මට මගේ කල සලකන්න බෑ. ඉතින් ආ එකෙන් අයින් වෙලා ඉන්නවා. අයින් වෙලා ඉඳලා අපි බලෙන් දාන්න ගියොත් ඉතින් වැරදි. ඒක නෙමෙයි කරන්න තියෙන පුළුවන් තරම් එයාට ඒවෙන් දැවෙන්නේ නැතුව ඒවෙන් පෙලෙන්නේ නැතුව ඒවෙන් විමුක්ත වෙලා ඒවෙන් නිදහස් වෙලා ඉන්න දෙන්නයි තියෙන්නේ. ඔව් දැන් සමහර පරයන්කයන් ඉන්නවා පැයකට ආසන්න හරි විනාඩි 45ක් හරි සමහර වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ සිතුවිලි දෙකක් තුනක් වගේ. කමන්නේ. ඔව්. මම අර එන බලනවා එනවද? ඒ ඇවිල්ලා මොකද වෙන්නේ? හරි. ඒ සිතුවිල්ල මොකද්ද එන්නේ කොහොමද වෙන්නේ? ඒකත් බලනවා. බලලා යන හැටි බලාගෙන ඉන්නවා. හරි. එහෙම ඔහම යන විදිහ හොඳයි. දැන් ඔහම ඉඳද්දි දැන් මේකක්වත් නැති වෙලාවට හිත ගැඹුරු සමාධියකට යනවද මොකද්ද වෙන්නේ? සිත වර වේ තියෙනවා. ඔහේ තියෙනවා. හිත තියෙනවා. මොකුත් ගැට ගැටීමක් ඇලීමක් හොයාටවත් නැහැ. හරි. එහෙමම ඉන්නවා. හොඳයි. ඊළඟට සක්මනේදිත් ඔය දෙමයි. සක්මනේදිත් එහෙමයි. මම දැන් මෙහෙම මම දැන් සිතින් බලනෝ යනවා. ඇහෙන ශබ්දවලටවත් කවුරුවක් ඉස්සරහට හම්බුනාමවත් හැරෙන තැන්වලදීත් ඒව දැනුවත් සිත දන්නවා හැරෙන බව. එච්චරයි යන මමෙක් නැහැ. හරි. ඔක කියන්නේ දැන් ඔය ටික ටික ඔහම යන්න යන්න ඒ කියන්නේ වැඩ කටයුතු වලදී තමයි හිත මේ පැටලෙන්නේ. පැටලෙ. ගෙදරදී මං ස්වාමීන් වහන්සේ වැඩේට වෙන්න ඇරලා ඉන්නවා. හරි. දැන් ඉස්සර මට බස් එක යනකොටත් අර එළිය මොන හරි රූපයක් දැක්කොත් තියෙනවනේ. ආම ලෝකයක් නෙමේක. ඒ දැක්කම සමහරලාට මම විනාඩි දෙකක් තුනක් ඕක ප්‍රපංච කරා. දැන් නෑ. දැන් මට එහෙම ආයක රූපයක් ඒක ඉතින් ඉවරයිනේ. හරි. ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඒක ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඒකයි දැන් හුඟක් වෙලාවට දැන් විපස්සනාවේ සෑහෙන්න එහාට යද්දී නිකන් පර්යංකේදී හම්බෙන අමුද්‍රව්‍ය මදි. අමුද්‍රව්‍ය එන්නේ නැහැ. ඉතින් මුකුත් නැහැ. ඉතින් මේ ඔහෙ වල්ලාන ඉන්න තියෙන්නේ. හැබැයි ඉතින් කට්ටිය එක ඉන්නකොට ඔන්න පින්න පාතට ගිහාම එක එක අය ඉතින් එක කියද්දී ඔන්න එතකොට තමයි අමුද්‍රව්‍ය හම්බෙන්නේ. එතකොට ඉතින් අපි ඔන්න සලකා හරිනකොට අවශ්‍ය කරන ගෞරවය නොදක්වනකොට එක එකවා කියනකොට ඉතින් ඔන්න ගැටෙනවා. එතෙන් ඒ කියන්නේ තාම ඔක්කොම ටික තියෙනවා. තියෙනවා. එතකොට ඒ කියන්නේ එහෙමත් බලන්න ඕනේ. බලන්න ඕනේ අනිවාර්යයෙන්. එළියට බලලා. ඔව් ඔව් ඔව්. කතා බහ කරලා. ඔව්. ඒ කියන්නේ ඒකයි දැන් පිරිසෙකින් ඉඳද්දී පිරිස හරහා තමයි ඊළඟ කමටහන හම්බෙන්නේ. හම්බෙන්නේ. ඒගොල්ලෝ තමයි ඊළඟට පෙන්ලා දෙන්නේ ආ තාම ඔයාගේ මේක තියෙනවා අරකට තියෙනවා මේ හිතන්න එපා මේ ලොකු ලොකු මට්ටම් වලින් හිතන්න එපා කියලා පෙන්වලා දෙනවා ඉතින්. එහෙමයි සාරා. හොඳයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතුමිය කිව්ව කිව්ව විදිහටම තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ ගැඹුරු සමාධියකට යන්නද කියන එක. <laughs> එපා කියන තමයි තියෙන්නේ. කිසිම දැන් කයේ කිසිම දෙයක් දැනෙන්නේ නැති නිසා ඉතින් මෙතන ඉඳගෙන ඉන්න එකේ විතරයි කිසිම දෙයක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ලම වේදනාව විඳලා සම්පූර්ණ සැහැණ කාලයක් ශරීරයේ තියෙන ධාතු කොටස් ඔක්කොම මතුවලා ඒව දිහා බලන්න සම්පූර්ණ නැතිලා ගියා. ඒ වගේම සිතිවිලි ඒ සංඥාවල කිසි තේරුමක් නැති නිසා සංඥාවල් ගොඩක් උගා දුරට නැහැ. ඉතින් සංඥාවලුත් එන්නේ නැත්තම් අර සක්මණේ ඔහේ මේ ගමන් කරන එක විතරක් බලා බලාගෙන ඉන්නවා. එච්චරයි. ඒ වගේම ගැඹුරු සමාධියේ ඉන්න එක හිත දැන් කොහොමද සමාධියට යන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. දැන් ආනාපාන සතියෙන් හිත උඩටම යනවනේ චතුත් ධානයෙන්ම සිත යනවනේ. ආහා. ඒ කියන්නේ නිමිත්තක් එනවද? ආනාපාන සති නිමිත්ත එනවද? එහෙමයි. එනවනේ. ආනාපාන සති නිමිත්ත හරහා ධාන වලට යනවා. එහෙමයි. right. එහෙමත් කරන්නද කියලා අහන්නේ. ඒක තමයි. දැන් ඒ කියන්නේ ඒක අත්දකින්නවා. කරනවනේ. මට පුළුවන්. ඔව් ඒක තමයි. එතකොට විපස්සනා පැත්තෙන් මොකද්ද කරන්නේ? ඒ කියන්නේ දැන් වේදනාව වේදනාව වේදනාව බල බල ඉඳලා ඒකත් දුර වෙලා ගියා නේද? ශරීරේ කුඩු වෙලා පස් බවටපත් උනා. <laughs> ඉතින් ඒ නිසා <laughs> ඉතින් මම එතනවා ඒක මම අද්දුට නිසා මේ තවත් ආයෙ පේන්නේ නැහැ නේ දැනෙන්නෙම නැහැ. ඒක තමයි මෙහෙමයි ඉතින් ටිකක් විපස්සනා පැත්තෙන් තමයි ටික ටික කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් කෙලස් දුරු කර ගැනීමනේ. ඉතින් කෙලස් දුරු කරගන්න නම් කෙලස් තියෙන තියෙන නැත්නම් කෙලස් දැන් එකාතකින් මතු කරලා ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ හරහානේ අපි මතු කරලා ගන්නවා කියන්නේ තියෙනවා නම්නේ මතුවෙන්නේ. නැත්තම් මතුවෙන්නේ නැහැ. ඉතින් එහෙනම් rahat වෙලා අපි තුමු <laughs> නැත්තම් ඒක තමයි. ඒක තමයි. ඇත්ත වශයෙන්ම නැද්ද නැත්නම් යටපත් වෙලාද කියන එක අපිම තමයි පරීක්ෂා. සතරපයි නොයා ගියොත් ඇති. ඔව් නෑ ඒක තමයි. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කෙලෙස් දුර වෙලාද. එහෙම නැත්තම් මේ සමාධි සමාධියක් කරහා මොනාහරි දෙයක් කරහා මේක යටපත් වෙලාද කියන එක හරීම මේ ටිකක් පරිස්සමෙන් දැනගන්න වෙනවා. ඒ නිසා මේ සමාධි වලට යාම හරහා වෙන්නේ සමාධියේ තියෙන ප්‍රබල ශක්තියක්. ඒ ප්‍රබල ශක්තිය හරහා කෙලෙස් සෑහෙන කාලයකට යටපත් කරනවා. ඉතින් අපිට එතකොට හිතෙන්නේ මේ මුකුත් කෙලෙස් ඇත්තෙත් නෑ. හිතත් හරි නිදහස්. ඉතින් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒකයි මං කිව්වේ සමාධි වලට යාම පොඩ්ඩක් අඩු වීම හොඳයි, අඩු කිරීම හොඳයි. මොකද මෙතෙන්දී අපි ප්‍රමුඛත්වය දෙන්න තියෙන පුළුවන් තරම් හිත කෙලෙසුන්ගෙන් නිදහස් කිරීම. නිදහස් කර ගැනීම. රාග ద్వේෂ මෝහයන්ගෙන් හිත නිදහස් කර ගැනීම. එතෙන්ට දේශය කියන එක ස්වාමීන් වහන්සේ මට පොඩි කාලේ ඉඳලම ඒක හුඟක් අඩුයි. කෙනෙක් බැන්නත් කවදාත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. hina වෙලා නිකන් ඉනවා. ඒ විදිය තිබුණා පොඩි කාලේ ඉඳලම මට. දැන් උත් කවුරුත් කම්බුල පාරක් ගැහුවොත් ඇයි කරේ කියන එක මං අහලා තිනවා. මට වෙලා තිනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. දේශය කියන එක මං නැහැ. මොකද අපිව විනාශ කරන්නේ මේවා කියන එක මං අවබෝධ කරගෙන තියෙන නිසා. ඔව්. එතන ටික තව ටිකක් يعني ඉස්සරහට යන්න يعني හුඟ මේ අපිට يعني අපිවම මේවා කරලා බලන්න පුළුවන් වෙන්නයි වෙන්නේ. මොකද දැන් අපි බුදුරජාන් වහන්සේ ඔන්න හිටියානම් කියයි මෙන්න මේ මට්ටමේ ඉන්නවා කියලා. නමුත් එහෙම හැකියාවක් කාටවත් දැන් නැහැනේ. නිසා අපි අපිම තමයි මේ පරීක්ෂා කරලා බලන්න වෙන්නේ. ඒ නිසා ටිකක් මේ එක උපක්‍රමයක් තමයි විශේෂයෙන් ඔය මහසී මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා හැර මේ ඒ ඒ සම්ප්‍රදායේ කරන වැඩක් තමයි ටිකක් විපස්සනා භාවනාව වැඩුණාට පස්සේ වැඩවලට දානවා. වැඩ වැඩවලට දැම්මහම හිත විසිරෙනවනේ. හිත විසිරෙනවා, කැළඹෙනවා, ගැටෙනවා. වැඩ කියන්නේ ඉතින් ආයි සෙල්ලම් ඒව නෙමෙයි ඉතින්. අචාන් රත්නවන් සම්දුරට එක උනා කිව්වේ. උනාද? ඒක තමයි. ඊළඟට අචාන්චා ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ වැඩි පැය ගණන් සමාධි වලින් දීම නෙමෙයි මාර්ගයේ හැටියට පස්සේ පෙන්වන්නේ. පුළුවන් තරම් වැඩත් එක්ක ඉන්න ස්වභාවයක් තියෙන්නේ. එතකොට මොකද ඒව හරහා තමයි මිනිස්සුන්ව ඇසුරු කරන්න වෙන්නේ. විවිධාකාර දුෂ්කරතාවලට මුහුණ පාන්න වෙන්නේ. ඒ එතෙන්දී කොහොමද හිත හිත කටයුතු කරන්නේ? කෙලස් එළියට එන්න පුළුවන්. අන්න ඒකයි. අපිට කියන්නේ කෙලස් එළියට එන්න පුළුවන් හේතු ටික සකස් වුණා නම් කෙලස් එළියට එනවා නම් ඒ කියන්නේ තාම ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් තියෙනවා. අපි තුමු කෙලස් එළියට එන්න පුළුවන් පසුබිමක් තියෙද්දිත් එන්නේ නැත්නම් ඒ කියන්නේ ඒවා සෑහෙන්න යටපත් ෂය වෙලා කියලා කියන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මෙතෙන්දී හරි කියන්නේ නුවණක්කාර විදිහට යන්න වෙනවා. එහෙමයි. කළ යුත්තේ තමයි ඔබන්සිගේ මම දැනගන්න. හොඳයි. හොඳයි. එහෙනම් අද මම හිතන අදට නවත්තන්න පුළුවන් කියලා. දැන් අදත් ඉතින් අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් අද දවස පුරාම මේ සියලු දෙනාම සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්ත ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. අද දවස පුරා මේ අන්දිමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.